වගේම ඒක උකහා ගන්න වස්ත්‍රයේ පිරිසුදු භාවයේ පිළිබඳව සැලකිල්ල භික්ෂුවක් විසින් තමන්ගේ අර්ථ කුසලයේ සඳහා අර්ථ සිද්ධිය සඳහා ශාසනිකින් වැඩ ගන්නකොට ඒ ශාසනය සාක්ෂි කරගෙන තමන් කොච්චරක් තමන්ගේ චිත්ත සංකාණය කෙලෙස් වලින් පිරිසුදු කරගත යුතුද කියන එක බුදුජානනාංශේ උපමා උපමේය වශයෙන් කල්පනා. කලින් අපි මතක් කරගත්ත විදිහට රත්තරන් භාණ්ඩයක් වතුර දාන කලින් ඒ රත්තරන් භාණ්ඩය වේත නොබලා පිරිසුදු කිරීම ගින්නේ සහ ජලයේ බහලම පරිමරයක පරීක්ෂා කිරීමෙන් කියන තුන් ආකාරයකින් රත්තරන්තර දාන ඉස්සෙල්ලා භාණ්ඩ පිරිසුදු කරනවා. ඒ අනුව තමයි ඒ භාණ්ඩයේ අවසාන උපය තීන්දුව වෙන්නේ. එහෙම නැති වුණොත් කුණු මල තිබියදී රත්තරන් වතුර දැම්මට ඒකාකාරී ස්වර්ණ පැහැයක් පැහැසන ගතියක් වෙන්නේ. ඒ මොකද ඒ වස්තුවේ රත්තරන් භාණ්ඩේ ස්වභාවය අනුව තමයි ඒකේ රත්තරන් පාට පිටතරම ගාන ඒ තට්ටුව සායම තීවේ ඒකම තමයි සර්වචනසේ සඳහන් කරලා තියෙන්නේ පඩවි රසය වතුර ආලෝකයේ වශයෙන් සම වුණාට භූමියක දික්ක ලබු ඇටයක් හරි කරවිල ඇටයක් හරි හිටෙව්වොත් මොන පටවි රසය ගත්තත් ඒක තිත්ත කොළ තිත්ත කඳ තිත්ත මල් තිත්ත කිරි ඇති කරනවා ඒ නිසා ඒ ඇටය තිත්තගෙන දෙක ගෙඩියක ඵලයක් නම් ඵලයේ ලැබෙන චිත්‍ර තමයි. ඒ වෙනකොට අඹ ගෙඩියක් හරි පැණිදොරන් ගෙඩියක් හරි ඇටයක් කරන කලකටම ඒක පඨවි රසය උරාගන්නේ ආලෝකය උරාගන්නේ ජලය උරාගන්නේ මිහිරි ඵලයක් හදා. ඒක නිසා ඒ බැලේ පිරිසිදු ඵලයේ පිරිසිදුකම මිහිරිය තීන්දුව වෙන්නේ. ඒකට යොදන ඇටේ යනවායි. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා සීල වැඩ පහ තබලා ලැබිච්ච බුද්ධ ධාතනයේ තමන්ට කර යුතු ප්‍රධාන අනුග්‍රහය තමයි තමන්ගේ හිත පිරිසුදු කර ගැනීම එහෙම නැත්නම් චිත්ත සංකාර උපක්ලේශයන්ගෙන් සහ සංකලේශයන්ගෙන් දුරු කර ගැනීම. එහෙම නැත්නම් සංකල්පවලින් පිරිසුදු සංකල්ප ඇති ඉතින් ඒක ලේසි වැඩක් නෙවෙයි. මොකද අපි තේරුම් ගත්ත විදිහට තමහර උපක්ලේශ නම් සමාජයේ විදීම පෙන්නලා දෙන සමාජයේ නීති මාර්ගයෙන් උල්ලංඝනය වෙන හැටි විචක්‍රමන කරන හැටි පොදුවේ තීන්දුව ගන්න පුළුවන්. ඒක තමයි අපි සීල් කියලා පිළිගන්නේ. ඉතින් ඒ හරියදී සාමාන්‍ය මේක ඒ වෙලාවේ නොකළොත් තමයි දඩුවම් ලැබෙන්නේ. නමුත් මධ්‍යම ප්‍රමාණයේ උපක්ලේශ එහෙම නැත්නම් මේ සංචේතනා ගත්තොත් හිතට පැනගෙන නීවරණ එහෙම කාටවත් පේන්නේ නැහැ. ඒක නමුත් Tamanට නම් සංවේදී නම් දැනගන්න පුළුවන්. මෙන්න මේ උපක්ලේශ જાති දෙක අයින් කරාට පස්සේ තමයි අපි මේ පසුගිය දවස් ටිකේ සාකච්ඡා කරන්න ගත්ත මේ සූක්ෂම උපක්‍රේෂ තේරෙන්න පටන් අරගන්නේ ඉස්මතු වෙන්න පටන් අරගන්නේ ඒ උපක්‍රේෂ අර වගේ සමාජීය ආචාර ධර්ම වශයෙන් සිවිල් නීති වශයෙන් වැටෙන්නේ නැහැ. තමන්ට හිතේ පැනගුණාට පස්සේ පරිඋත්ථාන වුණාට පස්සේ මේක නරකට යොමු කරන දෙයක් කියලා තමන්ට වැටහෙන්නේ නැහැ. ඊටාම සිව් භාවයක තියෙනවා. නමුත් ඒක මතුනාට පස්සේ වර්ධවලට අහගත්තොත් සූක්ෂම වශයෙන් මතුනාට පස්සේ වර්ධවලට අහගත්තොත් මධ්‍යම සාගත කෙලෙසක් වෙන්න පුළුවන් ඕලාරික කෙලෙසක් වඩපත් කළා තමයි සම්පූර්ණයෙන්ම තමයි මෙතෙක් කල කරගෙන ආපු සීලයක් බිඳලා සමාධියක් බිඳලා තමයි තරම් නොවන තත්ත්වවලටපත් කරන්න පුළුවන් ඒ නිසා යේසු සුකම සාගත කෙලෙස් අඳුර ගන්නවා කියන එක එච්චර ලේසි නෑ ඒක හරියට උපමාවකට කියනවා නම් ඉනිපිටියේ පැත්තේ සාගිනි කූරේ අග තියෙන ඒ වෙඩි බේතල තාපයක්වත් කින්නක්වත් මොකක්වත් පේන්නේ නෑ ඒව හරියටම ගිනි පෙට්ටියේ පැත්තේ ඉනි කූරු හිස නියම කෝණයට නියම බර දාලා ගැහුවොත් ඒ පුංචි කිනුරක් ඇති වෙනවා ඒ කෙනෙකුට අවශ්‍ය ඉන්ධන ලැබුණොත් මහගින්නක් වඩපත් වෙනවා. ඒ නිසා ගිනිපෙට්ටියේ පැත්තේ හෝ ගිනිකූරු හිසේ ඒ සැඟවි තියෙන ගතිය නිසා ඒක සාක්කුවේ දාගෙන යනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ කෝණයට ඒ බර වැටිච්ච ගමන් ඒකෙන් ගින්නක් ඇති කරන්න පුළුවන්. ඒවට සාමාන්‍ය මේ උපමාව පෙන්නන්නේ අනුසය කෙලෙස වලට. ඒක ලෙස නිතිගෙන තියෙන්නේ. ඒ නිසා බැලු බැලමට ඒක හතුරෙක් විදියට අක්කත් හතුරෙක් විදියට අක්කත් අරියාදොක් විදියට පේන්නේ නැහැ. නමුත් මම නැගිටලා අවශ්‍ය පරිසර ලැබිච්ච ගමන් එයාගේ මධ්‍ය ප්‍රමාණය කෙලෙස් හෝ ඕලාරික මට්ටමේ කෙලෙස් ඇති වෙලා තමට තරම් නොවන මට්ටමට එක තප්පරයෙන් දෙකකින් වැටෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ආධ්‍යාත්මයේ පිළිබඳව සලකන කෙනා මේ ලැබිච්ච බුද්ධ ශාසනය අනුව තමන්ගේ අභිවෘද්ධිය නැත්තම් තමන්ගේ නිවන කෙලස් කැපීම ගැන සලකන කෙනා ඒ අර ඕලාරික කෙලස් මධ්‍යම කෙලස් වගේම හොයිටත් වඩා මේ සූක්ෂම කෙලස් පිළිබඳව සැලකිලිමත් වෙනවා නමුත් මේ සැලකිලිමත් වෙලා කටයුතු කරනවා ඇර අර ඕලාරික කෙලෙස් වලට වගේ දත් පිටි කාගෙන කීල්ලෙන් දාඩිය දාගෙන මේ සූක්ෂම කෙලෙස් වලට දඟලන්න ඕන කමක් නැහැ. ඒක පිළිබඳව ඥානේ එහෙම නැත්නම් අර ඕලාරික කෙලෙස් වලට වැඩි වීර්යයක් අවශ්‍ය වුණාට සත්‍ය නොමරින් දවරකමක් නොකර ඉන්න කාමීත්‍යාචාරය නොකර ඉන්න මේ කියන සූක්ෂම කෙලෙස් වලට අවශ්‍ය කරන වීර්ය ඥාන සම්ප්‍රයුක්ත වීර්යයක්. මේ කෙලෙසය මේ සූක්ෂම කෙලෙසය සූක්ෂම කෙලෙසක් බව හඳුනා ගැනීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ ඒක වෙන්කොට හඳුනා ගැනීම කියලා කියන්න පුළුවන් පරිච්ඡේද කොට දැන ගැනීම කියන්න පුළුවන් ඒ පරිච්ඡේද කරලා දැනගත්තට පස්සේ ඒ දැක දැක ගන්න වෙලාවේ දැනගන්න වෙලාවේ ඒක අස්පනා පිටම වුණොත් තමයි මේ දැන් සිද්ධ වෙන එක දැක්කොත් විතරයි අපිට ඒක අහෝසි කර ගන්න පුළුවන්. මෙන්න මේ කෙලෙසේ විනිවිද ගන්න පුළුවන් වෙන්නේ ඒ කෙලෙසේ මුලමදාර කර ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි මේ බණක් අහනකොට පොතක් කියවනකොට හිත වෙන්නේ ඒ කෙලෙස් වලට තියෙන ප්‍රභාවය දැනගෙන ඒ කෙලෙස් මතුවෙනකොට මෙහෙම මේ වෙනවයි කියලා පොතේ දැනුම ලබන එක විතරයි. ඒකත් අවශ්‍යයි. නමුත් මේ පොතේ දැනුම කොච්චර තිබුණත් කෙලෙසේට තට්ටු වෙන්නේ නැහැ. කෙලෙසේට ස්පර්ශ කරන්න පුළුවන් වෙන්නේ, තට්ටු වෙන්න පුළුවන් වෙන්නේ. ඒ දැනුමින් යුක්තව ඒ කෙලෙසේම ඉස්මතු වෙන වෙලාවට. ඒ නිසා ඒ මතුරුලා යක හුස්ස ගන්න ඕනේ අකයවන්න. එහෙම නැතුව මේ ඒ නිතිගත ස්වරූපෙන් තියෙද්දී අනුසේ ස්වරූපෙන් තියෙද්දී මේ සූක්ෂම මට්ටමින් තියෙද්දී කයින් කරන්න කමක් නැහැ. ඒ නිසා මේ කෙලෙස් එක්ක සූක්ෂම කෙලෙස් එක්ක වැඩ කරන්න කියන්නේ යකුන්න බය නම් සෝහන ගෙවල් හදන්න බෑ වගේ. ඒකෙන් සොල්ට බය වෙලා කටයුතු කිරීමෙන් කවදාකවත් අපිට ඒවා වෙන්කොට හඳුන ගන්න දැනගන්න පුළුවන්කමකුත් නැහැ. විනිවිද දැනගන්න පුළුවන්කමකුත් නැහැ. මුලමදාක දැනගන්න පුළුවන්කමකුත් නැහැ. ඒ විතරක් නෙමෙයි මේ බුද්ධ ශාසනයක් නැති කාලේ මේව අපිට විශේෂෝචර වෙන්නේ නැහැ. ඒක ඒතියාවට ඕලාරික කෙලෙස් වලින්වත් වෙන් කරලා හිතෙන්න පුළුවන් පරිසරයක් නැහැ. මධ්‍යම කෙලෙස් වලවත් බෑ. ඒ නිසා සූක්ෂම කෙලෙස් අපිට ඉස්මතු කරගන්න පුළුවන් වෙන්නේ සාසනයක් තියෙන කාලෙ විතරයි. සාසනයේ ප්‍රත්‍යජාතික යෙදී ගත කරනකොට විතරයි. නමුත් ඒ සූක්ෂම කෙලෙස් හඳුනා ගැනීමේ අදක්ෂ වුණොත් අකුසල කුසලතාවේ නැති වුණොත් මේ සූක්ෂම කෙලෙස් තමගේ නපුරට අරියාදුට ඉතින්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේක පිළිබඳව සම්නද්ධ වීම එහෙම නැත්නම් ඒකට අදාළ ඥාන සම්ප්‍රයුක්ත වීම යෝගාවචරයේ කිසිම දාතයතුයි. ඒ අනුව අපි උපනාහය කියලා මේ බද්ධ වෛරයක් අපේ හිතේ තියෙන බව උපක්ලේශයක් විදිහට අපි ඊයේ නෙවෙයි පෙරේදා තේරුම් ගත්තා. ඒ නිසා අපි යම් යම් දේවල් වලට මතු වෙනකොට අචේතනිකව මතු වුණා සචේතනිකව මතු වුණා මතු වෙන සංසිද්ධියේ කොටසකට වෛර කරනවා ඒක නම් එකනම් කොහොමඩක්වත් ඉන්න බෑ කියලා අපි බැඳිච්ච වෛරයක් ජම්මාන්තරගත වෛරයක් තියෙනවා ඒ නිසා අනිවාර්යයෙන්ම අපි අර මනාප දෙයට බැඳීම සහ ඒ අමනාප දෙයට විරුද්ධ වීම හරහා මානසික ආතතියක් ඇති කරගන්නවා එතකොට අපේ හිත දුර බලන ගතිය නැති වෙනවා. පිරිසුදු කම නැති වෙනවා. කැළඹිල්ල ඇති වෙනවා. එතකොට නීවරණ වලට වැටෙනවා. ඒ වගේම මඟු ගතිය දකිනකොට අනුන්ගේ ගුණයක් දැක්කට ಗುಣ ප්‍රසංසා කරන්න බෑ. ඒක අපේ මේ හරියට අපි ගත්තොත් දැන් අපි ඉන්නේ බුද්ධ ආගමේ. ඒ නිසා අබුද්ධෝ අබුද්ධෝ බුද්ධ ආගමක ඉන්න වෙන ආගමක ඉන්න කෙනෙක්ගේ හොඳ පැත්තක් දකින්න අපි කැමති වෙන්නේ. අපි මේගොල්ලෝ අමන ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිකෝ ඒගොල්ලෝ ඒකාන්තයෙන් පාගත වෙන කට්ටිය මේ කවදාකවත් ඇසුරු කරන්නවත් එපයි කියලා ඒ මකු ගතිය තියෙනකොට අනෙක් පාර්ශවයේ ඉන්න කට්ටිය තීසක් විදියට නැත්නම් ආත්ම භාවයක් තියෙන සත්තු විදියට සලකන්න පටන් ගන්නවා. ඉතින් ඒක අනිකුත් ආගමවල බොහෝම තදින් තියෙනවා. ඒ ආගමවල කවදාකවත් වෙන ආගමක පොතක් කියවන්න දෙන්නේ නැහැ, වෙන ආගමක් අදාන කෙනෙක් ඇසුරු කරන්න දෙන්නේ නැහැ. මතිමතාන්තරට අහන්න දෙන්නේ. ඉතින් ඒක අර බුද්ධ ධර්මයේ උනත් මූලධර්මවාදී වෙනකොට අපි අනිත් පක්ෂයට වෛර කරනකොට අනිත් පක්ෂයේ හොඳ මිනිස්සු ඉන්න පුළුවන්. ඒ මිනිස්සුතාව ගත යුතු හොඳ පැති තියෙන්න පුළුවන් කියන කප්පේ නැහැ. ඒ අපේ තියෙන අර මකු ගතිය නිසා. ඒ වගේම අනුගුණ මකනවා පලාශය කියලා කියන්නේ තමන්ගේම මණ්ඩ කණ්ඩායමේ පන්තියේ ඉන්න තමන්ගේ කැසු කරන ලොක් එක්ක එක්ක සමසම කරට කරලා තියලා වැඩ කරන්න පුළුවන් දඟලන ආසාවක් තියෙනවා. යුගග්‍රහය කියලා කියන්නේ හැම වෙලාවම ඒ තමන්ගේ පවුලේ ඉන්න වැදගත්ම නෑයාගේ ගුණ දොස් ගුණ කතා කර කර යාගේ අඳුරුකම ගැන කී කියලා දඟලන පටන් ගන්නවා. ඉතින් මේ වගේ අර ඒ පලාසෝ කියන ගතිය එදිනෙදා ජීවිතයේ කිච්චර මහා ලොකු දෝෂයක් නැහැ. ඒක තමයි සාමාන්‍ය ලෝකේ පවතින මේ ස්වභාවය. නමුත් මේ නිසා ඒ වැදගත් ගුණවතා දැක්ක ජයගත් එක්කන මම වගේ එයාගේ જાතිය අපි අපි එකපන්ති හිතේ කියාගන්න දකලන ගතිය නිසා අපි ළඟ ඇති වෙන මේ අසමබර භාවයේ මනසේ අසමබර භාවයේ නිසා ওই සතිය වගේ ඇති ඇටි දැක ගැනීමට විශාල බාධාවල් ඇති කරනවා ඒක නිසා අපට ස්වභාවයෙන් අපි ළඟට එන්න පුළුවන් මේ නොසැලෙන මනස එහෙම නැත්නම් මේ తాදී ගුණය මේ කෙලෙස් නිසා මේ සූක්ෂම කෙලෙස් නිසා අපේ හිත පක්ෂග්‍රාහී කරනවා. ඉතින් අපි දැන් මේ අපි ඉන්න වයසට ඉතාලම අමාරුයි මොකද අපි ඉඳන් අබ්බැහියක හැදිලා තියෙන්නේ පරිසරයක සංස්කෘතියක ඒ නිසා මේක තද ලෙස අපට දැන් මුල් බහගෙන තියෙනවා නමුත් මේ කාරණා කාරණා නොබැලුවොත් අපි පුංචි කාලේ ඒ වයස අවුරුදු 6කට අඩු කාලේ අපි ළඟ මොනවාක්වත් තිබුණේ ඒ ඔය ඔය භාවනා කරලා නෙමෙයි එතන කෘත්‍ය මනස අපි ළඟ මේ කියන උපනාහයක් මොනවත් එකයි දැඩි බද්ධ වෛරයක් එහෙම නැත්නම් කාගවත් ගුණ මකන ගතියක්. එතන මේ ලොක්කොත් එක්ක තම තම කරට කර දෙන ගතියක්. අපි ළඟ තිබුණේ නැහැ. නමුත් මේක අපි මේ ගත කර මේ ආය හතර දන්නවයි කියන වයසේදී කොච්චර දැඩිලෙස අල්ලගෙන ඉන්නවද කියලා කියනවා කිව්වොත් ඒක දැනගන්නකොටත් අපිට නිකන් කරප්පන් වෙනවා. ඇලර්ජික් වෙන්න පටන් ගන්නවා. ඒ මොකද ඒක ජීවිතයකට අවශ්‍යමයි කියලා වගේ අපි ඒක කරපින්නගෙන තියෙනවා. ඒ වගේම අපි සාකච්ඡා කරා ඒ ඊර්ෂ්‍යාව අනුන්ගේ සැපද අනුන්ගේ ලැබිච්ච ආදානත අපේ නොයිවසන සුළු ගතිය. ඉතින් මේ මේ ඊර්ෂ්‍යාව වෙච්චාම අපි කවුරුහරි බෙදර හරි වෙන කෙනෙක්ගේ හරි සැප සම්පත්තියක් දකිනවා. ඒක දැක්කට පස්සේ මේ භාවනා කරන කෙනා නැත්තම් අපේ ආගමක කුලෙන් එක්කන ඒක ඊර්ෂ්‍යාව කියන්නේ නෑ. ඔය කොච්චර ලැබුණත් ඕක අනිත්‍ය දුක්ඛ යනත්මයි. ඕකට ආඩම්බර වෙන්න දෙයක් නැහැ නේ. කියලා මේ අනිත්‍යං දුක්ඛං අනත්තං කතාවක් දාගන්න හදනවා මේ තමන්ගේ හිත පැත්තේ ඉන්නේ තියෙන්නේ අර කාට සම්බෙච්චිලා සපකට මුදිතාව කරන වෙනුවට ඒකේ පිළිකුල දකිනවා. අනිත්‍යං දුක්ඛං අනත්තං දකිනවා. ඒකල හිතන මම මේ ඊර්ෂ්‍යාවක් කියලා නෙවෙයි මේක අඳුරගන්නේ. මේ ත්‍රිලක්ෂණ විදිහට එහෙම නැත්නම් පිළිකුල මෙනෙහි කිරීමක් විදියට තමන්ගේ ගුණයක් විදියට ඒක විස්තර වෙනවා. ඉතින් ඒක හරියට මේ මතුවෙච්ච වෙලාවේදී ඒ ඒ ධර්මතාවයේ මතුවෙච්ච වෙලාවේ මේ සූක්ෂම ධර්මයේ මතුවෙච්ච වෙලාවක අපි ඒක මේ සර්පේක් හොඳ මිත්‍රයෙක් වගේ ගෙට ගත්තා වගේ අනිච්ච දුක්ඛ නැත්තම් කරා හරි පිළිකුල ආරාධ ගෙට එන්න දුන්නොත් සර්පයා සර්පයාම තමයි. ඒකෙන් කරන්න තියෙන ද්වේෂය අපට ඒකෙන් කරා තියෙන පිළිස්සීම පුච්චනවා. ඒක නිසා මේවට ඒ සූක්ෂම බව වෙන්න හේතුවක් තමයි මේ කෙලෙසේ කියන කෙලසන ගතිය බැලුම් වලට පේන්නේ එහෙම නැත්නම් ඒක වංචනික ස්වරූපෙන් අපි වෙන නමක් දාලා වෙන පැකට් එකකට දාලා හිතේ තියාගෙන ඉන්නවා. ඉතින් මේ දිගටම ඉන්නකොට ඒකට කිසිසේත්ම අපේ චිත්ත සංස්ථානයේ දිගට ඉන්න ක්‍රමයක් නැහැ. අපි નિયමෙට හෝ අනියම ක්‍රමයකට මේකට බැඳීමක් තියෙන නිසා. නමුත් අපි දන්නවනම් මේක හතුරෙක්, විෂකෝර සර්පෙක් කියලා. අපිට මේකේ සියුම් බව නිසාත් වෙන ස්වරූපකින් ගැටලවදින නිසා ගාක් මාරු තේරුම් අරගන්න. අර සතුන් මරණ හොරකම් කරනවා වගේ එකක් වගේ නෙවෙයි. මේ විදිහේ අපි කිව්වොත් මේ ඊර්ෂ්‍යාව මාසුකම ඒ කියන්නේ තමන් සතුට යන නොදෙන වගේ දේවල් දෙවිතියකින් අපේ ජීවිතේ විශේෂ භාවනා කරන කෙනෙක්ගේ හදා ගන්න පුළුවන්. අපි සමාජයේ ගත කරනකොට තව මානසිකත්වයක් එක්ක අපේ කොතනකරි ඝර්ෂණයක් ඇති වෙනවා නම් නැත්නම් අනවශ්‍ය බැඳීමක් ඇති වෙනවා නම් කවුරු කරකවන්නේ? ඒ සෑම තැනකම කෙලෙසක් වැඩ කරනවා. වංචනිකෝ හෝ ඍජුවෝ ඒක නිසා යම් වෙලාවක ඒ කෙලෙස් නැති තත්වයක් අපට හිතා ගන්න පුළුවන් නැත්නම් අපිට උපමාවක් අනුව කල්පනා කරන්න හදනවා නම් මේ සර්වජන් වහන්සේ සීල ලෝක වාසීන්ට සමමිත සමසිත පැතිරුවා ඒ නිසා බුදුජාන් වහන්සේ අතවල් නෑයට අතවල් කිනාට කියලා නෑ අන්න ඒ හිත තමයි මේ අරියත් හිත කියලා කියන්නේ නැත්නම් අපි අර පටන් ගන්නකොට ළමාවයි හිතුනේ එක. ඒක තමයි අපි මේ විවිධ පුංචි පුංචි උමලකට දාලා ලුණු මිරිස් දාලා හදනවා වගේ මේ සිව් කෙලස් එකතු වෙලා එකතු වෙලා තමයි අපි මේ පුංචි පෞෂත්වයක් හදාන පුංචි අර්ථකථනයක් හදාන ඉන්නේ. ඒ වැඩේට අපිට පේනවා ඊර්ෂ්‍යාව මාසකම අත්‍යවශ්‍යයි කියලා. අන්න ඒක අපට දෙවිතියකට දැක් ගන්න පුළුවන් එකක් තමයි අපි එදිනදා ජීවිතයේ කෙනෙකුට කැමැත්ත කෙනෙකුට අකමැත්ත එක වස්තුවකට මනාප එක වස්තුවකට අමනාපය කියන මේ දෙක නිසා අපි හැම වෙලාවෙම කුරේ ගෙවිල වගේ භාගෙට ගොනා යන්නේ අඩමාණයට තමයි. කවදාකවත් කෙලි දෙයක් හම්බුච්චාම කෙනෙක් හම්බෙච්චාම ප්‍රකෘති අපිට දැක ගන්න බෑ. අපි ඒක දකින්නේම අපේ අර වර්ණ කණ්ණාඩිය හරහාමයි. ඒ නිසා අපිට මේ බාහිර සමාජයේ ගැටුමකින් තොරව එත සමාජ සංචිත්‍ය වලින් තොරව මගේ තියෙන අඩුපාඩුකම් ටික දැක ගන්න බෑ. ඒ කියන්නේ අපි අරණ්‍යගත වෙලා දුක්ඛ මූලගත වෙලා ඉන්නවයි කියලා කියමු. ඒ ඉන්න වෙලාවේදී අපේ මේ සමාජයත් එක්ක ගැටුමෙන් අපිට ලැබෙන පාඩම අපිට ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඒක නා තමන් ගන්න මතය ගැටුමෙන් තාවු කරගන්න බෑ. යටමින් යෝජනා ඉස්තර වෙන්නේ නැහැ. මේක එක පැත්තක්. ඒකට කියනවා ආචාර ධර්ම අනුව අපි මේක තේරුම් ගන්න හැටි. දෙවෙනි එක තමයි අපි භාවනා කරනකොට අපිට ලැබෙන යම් ජයග්‍රහණ සහ යම් පරාජය තියෙනවා. ඒ ජයග්‍රහණ ලැබුවත් පරාද ලැබුවත් අපේ මේ තියෙන සියුම් උපක්‍රේෂ නිසා සියුම් කෙලෙස් නිසා අපිට මේක ඇති හැටි කොහොමඩක්වත් තේරුම් ගන්න බෑ. ඒ තේරුම් ගන්න බැරි නිසා මේ සර්වඥාන්තේ පේන මේ නෛර්යානික සද්ධර්මයේ භාවනා යෝගාවචරය හිතුවනම් වැරදුණයි කියලා අනිවාර්යයෙන්ම හරි කියලා. භාවනා යෝගාවචරය හරි ගියයි කියලා හිතුවනම් අනිවාර්යයෙන්ම වැරදි. ඒ තරමටම පටිශෝතගාමී ධර්මයක් අපි ඉගෙන ගන්න. ගමනදී ඉහළට යන ගමනක් අපි ඉගෙන ගන්න. ඒ නිසා භාවනා ජීවිතයේ යම් වෙලාවක උදම්මනවන අන්දයක් සරගෙහිල්ලයි කියලා අනිවාර්යම සියුම් කෙලෙසක් ඇවිල්ලා එක්ක ඊර්ෂ්‍යාවක් ඇවිල්ලා එක්ක මාන්නයක් ඇවිල්ලා එක්ක මාත්සාරයක් ඇවිල්ලා මොකක් හරි එකකින් පෝෂණය ලබනවා. යම් වෙලාවක අපට වැරදුණයි කියලා හිතනවනම් අපිට අනිත්‍ය වැටහිලා අපිට දුක වැටහිලා ඒකට අනාත්මය වැටහිලා නමුත් අපේ හිත කියනවා නෑ නෑ නෑ අම්මෝ මේ ගමනේදී කොහෙද මේ මෙච්චර පිද්දීලා මේ තනදාන දන් දීගෙන භාවනා කරනවා මට මේ වගේ නොසිතූ දේවල් වෙන්නේ මේ වගේ දුක් සහිත දේවල් වෙන්නේ මේ වගේ මට පාලනය කරගන්න බැරි දේවල් කියලා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම තුන ත්‍රිලක්ෂණයේ මතුවෙන හැම වෙලාවෙම මේ සියුම් උපක්ලේශය අපි උදා භාවනා මාර්ගෙම මගාරනවා. ඒකට කොහොම දීලා ඒක සාක්ෂාත් කරගන්න තියෙන අවස්ථාව වෙනුවට ඒක මගාරලා හිතනවා මේව නොවේ ඒක දේවල් කියලා ඒකට ලස්සන කතන්දර ගොතනවා. ඉතින් ඒ නිසා භාවනා ජීවිතයේදී අපි වරදින තනක් විදිහට දර්ශනයක් වශයෙන් ගත්තොත් භාවනා ජීවිතයේ හැම වෙන වැද්දගත්ම වූත් විනිවිද දැකිය යුතු වූත් ඥානයක් තියෙනවා පොතේ විවහාර භාෂාවෙන් කියනවා ඒකට නිබ්බිදා ඥානය කියලා කියනවා. ඒක අපිට තේරෙන්නේ සාමාන්‍ය පොතපත දන්න තැනට නීරසකම හරහා ඒකාකාරීකම හරහා කම්මැලි වීම හරහා නිදිමත වීම හරහා හිත සැඟවි ගැනීම හරහා අනිශ්චිතතාවය හරහා සැකය හරහා ඒ නිසා භාවනා ජීවිතේ යම් තැනකදී විපස්සනා ඥානයකට මුණ දෙන්න හදනවනම් ඒ එතකොට අපිට අයියෝ හරි කම්මැලි වෙලා ඉවරයි. නීරස වෙලා ඉවරයි. ඒකාකාරී වෙලා ඉවරයි. එක්ක හිත හැංගිලා ඉවරයි. එක්ක අනිශ්චිත වෙලා ඉවරයි. එහෙම නැත්නම් සැක උපදවල ඉවරයි. ඉතින් එතකොට ඒ අර පුංචි මේ සැකයක් නීරසකමක් නිසා අර කරගෙන ආපු වැඩේ හේම පාවා දීලා අපි සතුව සාදාලා නැතිලා යනවා. ඉතින් අනික් ගාම නැගිටලා බැලුවට පස්සේ බලනකොට ඉච්චර නැගිටලා යන දෙයක් නෑ එතන. නමුත් කෙසේ නමුත් අවස්ථාව පටන් ගත්තා. ඉතින් ඒක නිසා ඒ සිව් උපක්‍රේෂ පිළිබඳ කටයුතු කරන එක දැනගන්න ඕනේ. භාවනා ජීවිතයේ යම් අතපසු වීමක් වැඩදෙල්ලක් පෙරදෙල්ලක් සිද්ධ වෙනකොට ඒකින් අපි නැගිටලා යන්නේ දරන්න බැරි නිසාවත් අතපය කැටිච්ච නිසාවත් අඩු කැටිච්ච නිසාවත් නෙවෙයි. මේ මොකද්දෝ සූක්ෂම ධර්මයක් ඇවිල්ලා අපිව අවශ්‍යල දාලා තියෙනවා කොයි වෙලාවෙ යා ගැටගෙන දුනාද කියලා දන්නේ නැහැ. ඒ වගේ තියෙන මේ වංචනික ගතිය නිසා යෝගාවචරයට තේරෙනකොට පෙරහැරමාරයි. ඒ වගේම භාවනා ජීවිතයේ තියෙනවා හරියන වෙලාවකුත් යෝගාචර භාවනා කරනකොට ඔන්න ආලෝකයක් පහළ වෙනවා ප්‍රීතියක් පහළ වෙනවා පස්සද්ධියක් පහළ වෙනවා ඒ හම්බ වෙච්ච ගමන් යෝගාචර ආරමුණ බහා තබලා මේ අම්මිච්ච ප්‍රීතිය දිගේ ඉතින් කතන්දර ගොතන්න හදනවා මේක මොකද්ද මේ මොන ඥානේද ඊගාට මම මොකද්ද කරන්න ඕන කියලා. Taman එතකොට අර පටන් ගත්ත අරමුණින් පිට ගිය බව අසත්‍යයෙන් ඉන්න බව තේරුම් ගන්න බැරි වෙනවා. ඒක නිසා භාවනා ජීවිතයේ විශේෂයෙන්ම ඒ අරමුණට මුණට මුණ දාගත්තට පස්සේ නැත්නම් අපි මේ වාහනේ පාරට දාගත්තට පස්සේ තමන්ට අහා කියනවා වරදිනවා කියලා දෙක හරහානේ අපි මේ මේ ගමනක උනන්දුව තියාගන්නේ අපිට තෑගි හම් වෙනකොට අපි ඉදිරියට යනවා අපිට බුද්ධි වදිනකොට නැත්නම් අපි පේල් වෙනකොට අපි මන්ද උත්සාහ වෙනවා මේ ගමන හරහා යෝගාවචරය මේ ආධ්‍යාත්මික ගමනක් යන්නේ යනකොට ඒ තමන්ට දීත වෙන හොඳ හෝ නරක යෝගාවචරය විසින් තීන්දුව කරන්න ගත්තොත් කල්පනා කරන්න ගත්තොත් ඒ කල්පනා කරන ගොඩක් වෙලාට මෙන්න මේ සූක්ෂම ධර්ම හරහා එතකොට තියෙන විනිශ්චය මුක්ක් වෙලාට වැරදි ඒක සර්වඥාතේගේ උගන්වීම හැටියට පෘථග්ජනය යමක් ඇත්තයි නිට්ටයයි දුකයි සුබයි කියලා කියනවනම් ඒක ආර්ය ලෝකයේ ඇත්තේම නෑ අනිත්‍යයි දුකයි අසුබයි ආර්ය ලෝකයේ යමක් නිට්ටයයි දුකයි සුබයි කියලා කියනවනම් පුතඥයට ඒක පේන්නේ නැහැ. එයාට පේන කුඩු ධර්මයක් වගේ. ඒ තරම්ම උඩයට මාර වෙච්ච ලෝකයක් වෙච්ච පිච්ච කොට මේ භාවනා ජීවිතයේදී හම්බෙන ජයග්‍රහණ සහ පෙරදුම හරහ ගමන් කරන්නේ මේ පක්ෂේෂ පිළිබඳව නැත්නම් මේ සියුම් ධර්ම පිළිබඳව ඇත්තටම කියනවා නම් යෝගාවචරයට වැඩිය යෝගාවචර උපදෙස් දෙන ගුරුවරයා දැනගෙන ඉන්න ඕනේ. කපටහන් දෙන එක නම් දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් උගන්වන කෙනා දැන ගන්න ඕනේ. ඒක නිසා මේ ගුරුම ස්වාමීන් වහන්සේලා මතක් කරනවා යම් වෙලාවකට යෝගාවචරය යමක් භාවනාවකදී අත්දකලා ඒ අත්දකපුදී අත්දකපු විදියට වාර්තා කරගන්න බැරි නම් එක්ක අතිශෝක්ති කරන්න හදනවා එක්ක මන්දෝත්සහයි වෙනවා නම් ඒ වැරද්දට 100ට 100ක්ම වග කියන්න ඕන භාවනා ගුරුවරයෙක් කියලා. යෝගාවචර කිසිම වගකීමක් දෙන්නේ නැහැ. මොකද යෝගාවචර කියන්නේ අමු ගිහියෙක් අමු පුතක්ජනේ. එයා මනින්නේ අර බරපතල තාලෙට. ඒක වැරද්දකට ගන්න තරකයි. එයාට කියන්නකො මේක තමයි ක්‍රමේ. දැන් ඔයාගේ නිගමනය මට එපා. ඔයාගේ නිරීක්ෂණය විතරක් කියන්න. එනොත් යෝගාවචරයේ කට උත්තරේ බලනකොට කමඨාන් සුද්ධ කරන දෙන වාක්‍යපටියගේ නිගමනය ඉස්සර කරන්න හදනවා. ඒ නිකමට හේතු වෙච්ච නිරීක්ෂණය සාක්ෂි වරයි කවුරුත් දන්න දෙන කෙනෙක් පැත්තකට දානවා. එතකොට ඒ නිකමනේ පිළිබඳව නැවත සලකා බැලීමක් කරන්න බෑ. ඒ නිසා යෝගාවචරය මේ සූක්ෂම උපක්‍රේෂ ගැන දන්නවනම් වෙච්ච දේ වෙච්ච හැටියට වාර්තා කිරීමේ අර ළමා ගතිය ඒකට කියන්නේ බිග්ිනර්ස් මයින්ඩ් කියලා. ආරම්භක යෝගාවචරයේ තියෙන එකට කියනවා ආධිකම්මික විපස්සකයයි කියලා. නැත්තම් කියනවා ලදරු සාමණේරයයි කියලා 60 අවුරුදු 60 පිරලා මහාන වුණත් ඌට කියන්නේ ලදරු සාමණේරයයි කියලා. මොකද පැවිදි ජීවිතේ කාලුත් ඌයි කන ගන්න ඕනේ දන්න කෙනෙක්ගෙන්. අන්‍යෝන්‍ය මේ භාවනා ජීවිතයට යනකොට තමන් අලුත් වෙන්න කැමති නම් එහෙම නැත්නම් තිරියම් වෙන්න කැමති නම් අර බිග්ිනර්ස් මයින්ඩ් කියන ආත්ම ආධිකම්මික විපස්සකෙක් වෙන්න කැමති නම් ඒ කෙනාට සාසන භ්‍රමචර්ය කියලා කියන්නේ හුදු විනෝදාංශයක් විතරයි. කාට හරි මෙහෙම නෑ. මේ මට ඕන ප්‍රතිඵලෙ මේකෙන් ගන්න ඕනේ. මම දන්නවා. එහෙම නැත්නම් මගේ පොතේ මෙහෙමයි කියලා තියෙන්නේ කියනවා නම් සුද්ධ වශයෙන් කියතේ කවම කවදාකවත් මේ සාධනේ සතුටක් නම් බුද්ධ විඳින්න හම්බ වෙන්නේ නෑ. අවාසනාව වෙලා තියෙන්නේ. අන්න එම තැම්බි භාගිත තැම්බි කියලා තමයි පොත් ලියන්නේ. අද තියෙන පොත් ඔක්කොම අරගෙන බලුවොත් කාටවත් තමන්ගේ වැඩේ ඉවර කරගන්න වෙලාවක් හම්බෙලා නැහැ. මේ දන්න භාගයට තැම්පිච්ච ටික කාටද විකුණ ගන්න තමයි පොතේ තියෙන්නේ. ඒක නිසා ආධුනිකය හරීම අසරණ අතිරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේක කවුරුත් කරන එකක් නෙමෙයි මේ සංසාරේ තියෙන භයානකකම්. ගම්භීරත්වය මේකේ තියෙන්නේ. ඒ නිසා භාවනාවට පෙළඹිච්ච කෙනා දැනගන්න ඕනේ මේ අපේ භාවනා ජීවිතයේ 50ක් විතර දකින්න දේ දකින්න හැටියට කියන්න පුළුවන් කරන ඒක වර්ණ ගන්නන්න නැතුව ආලවට්ටක් දාන්න නැතුව මේ ලැබිච්ච අද්දකින් මගේ කරගන්න නැතුව වටහිච්ච තාලෙට කියන්න පුළුවන්කම තියෙනවනම් එයාගේ මේ සූක්ෂම කෙලෙස් පිළිබඳව ධාටි දාන්න තටමන්න මොනවාක්වත් ඕනේ කෙලෙසේ කෙලෙසයක් වශයෙන් දැනගන්න ගතිය අර මෙතික් රකගෙන ආපෝලාරික කෙලෙස් මැදියම කෙලෙස් බේරලා හදාගත්ත හිත දිගට පැවැත්වීම දිගට කරගෙන යන්න පුළුවන් ඒ නිසා මේ භාවනා ජීවිතේ යනකොට විශේෂයෙන්ම සාර්ථක යෝගාවචරින්ට මේක කඩින් පරීක්ෂණයක් වෙනවා. ඒ ඇත්තට යම් යම් ජයග්‍රහණ ලැබෙනවා. මේ ජයග්‍රහණ ලැබුණට පස්සේ තමන්ගේ පුද්ගලික දැනුමෙන් මනින්න ගත්තොත් ඒ යෝගාචරය බොහෝ විට ওই කොතනකරි බොරු වලට වැටිලා කොතනකරි එකතන කර කරන පටන් ගන්නවා ඊට පස්සේ යම් හේකින් එච්චර මේක දුර්ලභයක් නේ යෝගාචරය ආය අමාරු තත්ත්වයකටපත් වෙනවාපත් වුණාට පස්සේ යෝගාචරයට අර කටපූචානම් කියලා පඬිතුකම් කිව්වට පස්සේ ආය පසර ගන්න වෙච්චහම එච්චර පුදුම වෙන්න එපා. ඒ මනුස්සයා සීදීනසාරන්නේ හිතෙන් ඉඳ තියෙනවා. එහෙම නැත්නම් ඒ වැඩේ අතවල් කෙනා කෙරුවේ කියලා ජම්මාන්තරගත වෛරස් වෙන්න ඉඳ තියෙනවා. ඒ මොනක්වත් නිසා නෙමෙයි මේ සියුම් කෙලෙස්. මේ පළේදී ආස්තියර කැටයක් ඇස්සේ තියෙන කිසියුම් කෙලෙස් දන්න නන්නසුන ගතිය. නිසා මේ සියුම් කෙලෙස් ගැන කතා කරනකොට එක සංසිද්ධියකින් මොනම විනිශ්චයකටවත් යන්න එපා. මේ දේ උනේ මේකටයි කියලා ඒකට නිත්‍ය සම්බන්ධයක් නැහැ. ඒ තරම සිවුම්. ඒක එහෙමනම් ඒ හිතන විදිහට වෙරවන. ඒක නැවත වෙන්න අරින්න. නැවත වෙන්න අරින්න. ඒකට අනුපස්සනාව කියනවා. විපස්සනාව කියනවා. නැවත වෙන වෙනකොටම ඒ යෝගාවචරය තියෙනවා ඒක පිළිබඳව විනිශ්චය කිරීමේ යම් අතපාසියක් අත්දැකීමක්. නමුත් යෝගාවචරයේ ගතිය නැත්නම් මේ බෞසුත ඥාන නැති චිත්තාවේ යනති යෝගාවචරය පුංචි දෙයක් වෙච්ච ගමන් හදිසි විනිශ්චය කරන්න හදනවා. ඉතින් එතකොට අර තමන්ගේ භාවනා දියුණුව අර වැරදි අර්ථකථනය නිසා නැත්නම් අයෝනිසෝ මනසිකාරය නිසා යෝගාවචරයට මන්දෝසයි බව පිණිස හේතු වෙනවා. ඒ නිසා යෝනිසෝ මනසිකාරය ඒක සිංහලෙන් කියන්නේ මේ සිංහලට දානකොට කියන්නේ තක මානසිකාරය හරියට පාර බේර ගන්න මානසිකාරය, උපාය මානසිකාරය, ඒ කියන්නේ අනුපායට වැරදි මාර්ගයට යන්නේ නැතුව නැවත නැවත හරි පාට දාගන්න එක. ඉතින් ඒක ඊටත් වඩා භාවනා කරපු ගුරු සඳහන් කරලා තියෙන මේක සෙල්ලක්කාර මානසිකාරයක් තියෙනවා. විප්ලවීය මානසිකාරයක් තියෙන්න ඕනේ. මේ සම්ප්‍රදාන කුල් ලෝකේ යන ගමන කඟදිල පහළට යන ගමනක්. බුදුජානකයෝ ගන්නන්නේ ගණතික ඉහළට යන ගමනක්. ඒ නිසා අපිට ලැබෙන හැම අත්දැකීමටම අඩු ගානේ අර්ථකථන තුනක් තියෙනවා. හරි වෙන්න පුළුවන්, වරදින්න පුළුවන්, හරි වැරදි දෙක නැතුව විස කබල පාවිච්චි කරන්න පුළුවන්. යෝගාවචරය නොදී වුණ තාක්කල් එයා මේක එක්ක හරි කියලා ගත්තොත් ඒකෙම දල දඬු වෙනවා. එහෙම නැත්නම් වැරදි කියලා විනිශ්චය කරන්න කැමතිලා කියනවා. යම් වෙලාවක මෙව අතර තියෙන මුරුදු ගතිය කොයි දෙයක් වෙන්න පුළුවන් කියන ගතිය එහෙම නැත්නම් මේ අනිච්ච සංඥාට ඉඩ දෙන ගතිය ගත්තොත් මේ සුකම සහගත කෙලෙස් නැවත නැවත දකිනකොට ඒ කෙලෙස් වල තියෙන අනිත්‍යතාවය තමන්න දැක ගන්න පුළුවන් ඒ කෙලෙස් අල්ලබදාකට මේක මමේ මේක මගේ මේක මගේ ආත්මේ කරගන්න නැත්තම් කෙලස් කොච්චර දෝ ඇවිල්ලා කටයුතු කරලා යනවා එයිදා සුකම කෙලස් මේ අපි නම් වශයෙන් ගන්න දේවල් හැම එකටම එක සාධාරණ ලක්ෂණයක් තියෙනවා සංස්කාර ලක්ෂණෙ පෙන්නන. ඒකට ඇතිවීමක් තියෙනවා වෙනවා ක්‍රියාකාරකමක් වෙනවා නැතිලා යනවා. අන්නේ විදිහට ඇවිල්ලා මේ කෘත්‍යයක් කරලා යන මේ කෙලෙස් ස්ථිරසාර කරගන්නේ අයෝනිසෝ මනසිකාරය නිසා. ඒකට කියනවා නොනෝනින් කල්පනා කිරීම. කල්පනා කරන පෙත දන්නතෝ කල්පනා කරන්න පටන් අරගත්තොත් ඒ කෙලෙස් තමයි අවුලක් වෙනවා, බොරුවක් වෙනවා, ඇණයක් වෙනවා. ඒ වගේම නෝනින් කල්පනා කිරීමේ ක්‍රමයක් තියෙනවා. ඒ නෝනින් කල්පනා කිරීමේ ක්‍රමය තමයි අනුපස්සනා කරනවා කියලා කියන්නේ. ඒකට නැවත එන්න දෙන්නේ. එන්න කියලා කතා කරනව නෙමෙයි. ඇවිල්ලා ආයෙත් ඒ දේ කරලා කියාවයි. ආයෙත් ඒ දේ කරලා කියාවයි කියලා නැවත නැවත කිරීමෙන් ඒ එකම ප්‍රතිඵලය දෙනවා නම් විතරයි අපි විද්‍යා ලෝකයේ වුණත් විද්‍යාව තහවුරු කරන පරිශන වුණත් විද්‍යානුකූලයිද කියලා කියන්නේ. බුදුචාටාංශිකේ තියෙන ඒ ක්‍රමය තමයි. හැබැයි ඒ සුකම උපක්‍රමය පිළිබඳ මේ කටයුතු කරනකොට ඒ යෝගාවචරය ජීවුන යෝගාවචරය කියලා කියන්නේ යාගෙන ඕලානික උපක්ලේශ නැගිටින්න දීලා බෑ. මධ්‍යම උපක්ලේශ නැගිටින්න දීලා බෑ. ඒව හේම මේ විචල්්‍ය සාධක තහවුරු වෙලා තියෙනවා. ජීවත් නැති මනසක් පුළුවන් තරම් තියාගෙන ඉන්න ඕනේ. හැබැයි සූක්ෂම උපක්ලේශ නොවේවා කියලා හිතන්න එපා. සූක්ෂම උපක්ලේශ වාසනාවක් කියලා හිතන්න එපා. ඒ සූක්ෂම උපක්ලේශේ මතුවලා තියෙද්දිත් තමගේ සතිය කඩා ගන්න නැතුනොත් නීවරණ ටික ආයෙත් නැති වෙන තියාගන්න පුළුවන් වුණොත් එහෙනම් තමයි මූල කර්මස්ථානේ අරසා කරගන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචරය මේ සූක්ෂම පක්කේජේ පැමිණීම නිසා කහරහ දැකීම නිසා ඒක අභෞවිය බවටපත් කරන්න අහෝසි බවටපත් කරන්න පටන් ගන්නවා ඒ නිසා මේ උපක්ලේශ එන්නේ සූක්ෂම උපක්ලේශ එන්නේ අපේම කර්මඵල සහ හේතුඵල ධර්ම අනුවයි නිසා අපි හිතන්න නරකයි මේ උපක්ලේශය ආරකේ දෝෂේ නිතාව මගේ රතිය නැති නිසාව මගේ කෙලෙස් තීල නැති උනාවයි කියන හේතු හොයන්න නැතුව මේ උපක්ලේශය ආවට පස්සේ සතිය පුළුවන් තරම් කඩා ගන්න තුනට ලොකුනම් පුළුවන් නැත්නම් සතියට අරමුණු කරපු තමන්ගේ මූල කර්මස්ථානේ පේනවනම් ඒක අරසා කරගන්න පුළුවන් නම් එහෙම නැත්නම් හිතේ තිබිච්ච එකලස් ගතිය ඒකෝදි ගතිය මේ උපක්ලේශේ ගියාට පස්සෙත් නැවත තහවුරු කරන්න පුළුවන් නම් මේ ක්‍රමවලින් පුළුවන් යෝගාවචරයට මේ උපක්ලේශවල තියෙන දුර්ලභමින් ප්‍රයෝජන ගන්න. ඒක නිසා සර්වඥාන්සේ මේ එක එකට එක එකට වෙන වෙනම පාඩම්පන්ති තියෙනවා අපිට පොතේ හොයන්න අමාරුයි. නමුත් ලයිස්ට්ුව පෙන්නනවා මෙන්න මෙහෙම උපක්ලේශ පන්තියක් තියෙනවා. ඒකදී අපි ඉදිරිපත් කරගත්තේ අද ලයිස්ට්ුවේ මේ තම්බ කියන ඔලමුල ගතිය. දැඩි මතධාරී ගතිය යෝගාවචරයේ හැම කෙනෙක් ගාම තියෙනවා. කාටවත් චරිතයක් ගොඩ ගන්න බෑ මේ තඹ ගතිය නැතිය. තඹ කියලා කියන්නේ මේ මම යම් අගයන් ආරම්භ ආඩම්බර වගේ කරා කියලා. හැම වෙලාවෙම මම ඒක අරස කරන තමයි උත්සාහ කරන්නේ. ඒක තමයි හිත සුව පිණිස වෙනවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. ඉතින් ඒකට කවුරු හරි තට්ටු කරොත් ඒකට කටට අභියෝග කරපු ගමන් ඉතින් අපි හතුරු හදා ගන්නවා. ඒ මකී තියෙන දලදඬු ගතිම තව කෙනෙක් ගාව දෙනවා එයා යාළුවෙක් කරගන්න. මේ විදිහට අපි ළඟ මේ තියෙන තඹ ගතිය ස්තම්භ ස්තම්භ කියන්නේ පොළගායෙන් හිටවලද කණුවක් වගේ කියන එක. මේ ගතිය පෞරුෂත්වයක් විදිහට ලෝකයා පිළිගන්නවා. මොහොත් භාවනාවේදී මේ තඹ ගතිය අනිත්‍යතාවයට ලක් වෙන දෙයක් කියලා මේ සම්බ ගතියත් දුකට හේතු වෙන බව මේ තම්බ ගතිය අනාත්ම බව තේරුම් කරන්න ගියොත් මේ තම්බ ගතිය Taman ළඟ තිබුණාට Tamanට ඒකේ නිකලෙසි එතන ඒන් අවඩක් සිදු කරගන්න නැතුව අරියාදුවක් කරගන්න ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේක තමයි මේ ධර්මයේ තියෙන සූක්ෂම ගතිය තේරුම් ගන්න බැරි. ඉතින් අර රේරුකාණේ ස්වාමීන් වහන්සේගේ පොතේ මේකට උපමාවක් අදලා පෙන්නලා දීලා තියෙනවා. මේ ධම්ම කියන ගතිය පෙන්වන්න ඒක ත්‍රිපිටකයේ තියෙන නිදර්ශනයක්. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බොහෝම විවේකයට කැමති උත්පන්න වහන්සේ නමක්. උන්වහන්සේලා ඉඳලා තියෙන උපස්ථායකයෝ දෙන්නේ දෙන්නම තරමයි. එක නමක් අවංකවම අර තමයි ලොකු හඳුරන්නේ ඇල්පෙන් මොනපන් සකස් කරනවා දැයට දඬු සරසලා දෙන තිනවා අත්පා කටයුතු කරනවා දරදී අදින ඔක්කොම කටයුතු කරනවා අනිත් එක්ක නම කට්ටයා අරය වැඩ කෙරුවට පස්සේ මෙයා ගිහිල්ලා කියනවා මේ ඔක්කොම අරේ වතුර කරකට පස්සේ කාශ්‍යප මහත්මයාට කාඩ් කියලා කියන සාන්ත රුණතුරු නේද මම ගෙනත් දෙන්නම් ඇල්ලතුරු නේද කියලා අරය උණු කරපු වතුර එකකලා මෙයා ලකුණු ගන්නවා අර පොඩි එකා කරවන හිටියා හැම වෙලාවෙම ගිහිල්ලා අර වත්තරතියලා ගිනි තනර ගිනි මැල රත්තු කරලා වතුන කරුපස්සේ අවසරයි ස්වාමීන් වහන්සේ උඩ පැන් පාසු කරන්න වඩින්න. ඊළ මහකාශ්‍ය මහතනද ගහලා පැන් පාසු කරනවා. එයන් පොඩි එකක් ඉඳලා ඉඳලා ඉඳලා උටත් ඉතර දවසක වැඩි කරන්න කියලා වතුර හැය තම්බල රත් කරලා ඒක හංගලා තියලා වතුර කෝපයක් විතර පැහෙද්දී ඌ ගමනක් ගියා යනවා. ඒකට ආරයයික වතුර තැම්බිලා තියෙන කියලා රත්තරන් දෙන්න කියලා විජහට ආරාධනා කරලා ඉන්නේ මහා කාශ්‍යප ප්‍රාතනසයවිල බලනකොට නාවන්න වතුර නැහැ තියෙන්නේ මේ වතුර පොඩ්ඩක් චර්චර කරලා තියෙනවා. මෙයා විජහට අනිත් එක්ක කරලා බැලලා දුවලා කියලා වතුර එකක් ගෙනල්ලා ලැහැත්ති කරලා යනකොට මෙයා දෙවෙනිය කට්ටය තඹ තියෙන කෙනා වතුර ගෙන්නලා ආම්තුරවිලා රත් කරපු වතුර ගන්නවිලා මේ ආම්තුරු නාවලා පැත්තකට ඊට පස්සේ මහා මහා කාශ්‍යප මහරතනන්සේ හැන්ද වෙලා කතා කරලා කියනවා මේ වගේ දැඩි ගති මේ වගේ මේ තියෙන කෙලෙස් එක්ක මේ මහානකම කරන්න බෑ ඒක නිසා දෙන්නම එක විදිහට කටයුතු කරනවා මිසක් මේ විදිහේ මේ අනුන්ගේ වැඩ වලින් වැඩ ගන්න එපයි කියනකොට අර සම්පගති තියෙනකට හරියට කේන්තියක් මේ පුංචි වතුර එකක් නිසා මේ මෛත්‍රික තරහ වුණා කිය. ඒ වගේම දවසක මෙයාට සාමාන්‍ය හම්බෙන්නේ පින්න භාගයේ හොඳ නැති නිසා මෙයා අර ග්‍රාමීණ ආදීක මහකාශ්‍යප මහරතනන්දී පින්නපත ගියාට පස්සේ මහකාශ්‍යප මහරතනන් හොඳ යමක්කමක් කරන පවුලකට ගිහිල්ලා පින්නපත වයින්නවා. එතකොට ඒගොල්ලෝ අහනවා මොකද අද ලොකු ස්වාමීන් වහන්සේ නැද්ද කියලා. ඊට පස්සේ කියනවා අද ලොකු ස්වාමීන් වහන්සේ අසනීපයි කියලා. ඒ මොකද අසවල් අසවල් කෑම જાති නැති නිසා. ඉතින් අරගෙන ඉතින් හොඳ කෑම එකක් හදලා මෙයාමට දුන්නා මෙයාමට මගදී වරදලා ඉස්පතර පිටින් ගිහිල්ලා කර බලන මොනවක්වත් ගන්න නැති කෙනෙක් විදියට. පස්සේ දැසි මහා කාශ්‍යප මහරතන්සේ පාර දකින්නට අනුගොල්ල වැදලා කියන අවසරයි සුවංශ ආසනී පුරයි කියලා ගත්තා. නෑ මට එහෙම ආසනීයක් නෑ. ඔබ අන්තන මේ අසවලසල් කැම જાති අම්මුණා ලැබුණා. නෑ මට අම්මුන්නේ නෑ. එතකොට හරියක් ඒකට වග කියලා. ඉතින් එනේදී මහා කාශ්‍යප මහරතන් වහන්සේ කතා කරලා කියනවා මේ වගේ වැඩ කරන්න එපයි කියලා. ඕගොල්ලෝ කවදාකවත් මේ වගේ දේවල් සාසනයේ තියෙනවා කියලා දැනලා දැනන්නේ නැහැ නේ. හිතන්නෙත් නෑනේ. මේ මහකාජ්‍ය මරතනංශ කියන්නේ පොඩි කෙනෙක් නෙවෙයි. මේ සබ්බතෝවිලේ ඇතුළ වෙනදී පස්සේ මේක කිව්වට පස්සේ මෙයා කොච්චර තරහ වුණාද කියනවනම් මහකාශ්‍යප මහරතනංශේ අනික් ස්වාමීන් වහන්සේ පිටපත ගියාම කුටි තියෙන බඩු ඔක්කොම ඉඳලා තලලා කුටියට ගිනි තියලා යනවා. එතකොට මේ තියෙන දඩ දනු ගතිය නිසා රැස් කරගන්න අකුසල් ප්‍රදේශේ. මේ ආවේ මහානකම් කරන්න. හම්බුනේ ලෝකේ ඉන්න හොඳම ගුරු ස්වාමීන් වහන්සේලා. නමුත් ඒ හම්බෙච්ච අවස්ථාව මේ දලදඬු ගති නිසා කොච්චරක් වැඩක් කරගන්නද කියන එක භාවනා ජීවිතයේදී උනත් Tamante යම් වෙලාවක උදට අරමුණේ හිත හිටලා මුද්ද පැහැදිලි ආලෝකයක් ඉස්සාවයි කියලා අපි හිතමු අහපු ගමන් මේ යෝගාවචරය දැඩි මතයකට ආවොත් මේක එක්ක ධ්‍යානයක් වෙන්න ඇති. එතන මේක මාර්ග ඥානයක් වෙන්න ඇති. එනවා මේක විපස්සනා ඥානයක් වෙන්න ඇති කියලා. මෙහා මේක දැඩි කරලා ගත්තොත් මොකද පොත්වල ලියලා තියෙනවානේ. හිත පිරිසුදු වෙනකොට ප්‍රබහසර වෙනවයි කියලා. නමුත් මේ එක සැරේ වෙච්ච එකට දැඩි කරලා ගත්තොත් යා බොහෝ විතරනේ යෝගාවචරණ අතර කියාපාන්න යනවා. ඔයගොල්ලෝ ඔච්චර භාවනා කරලා කවදාකවත් මෙහෙම එකක් දැක්කේ නැහැ මට නම් මෙහෙම වුණා. මම නම් මෙහෙමයි. ඒකෙන් අදහස් කරන්නේ මේකයි කියලා අරක ලොකු කරනවා. එකලිවටලා අනිත් පැත්තෙන් අනිත් දවසේ ඉඳ ගන්නකොට ඉඳගන්නේ එවැනි අර තද ගතිය හිතගෙන මට හෙටත් මේකේ ඉන්න ඕනේ කියලා. එකක් අඳහර පෑන්නේ සාමාරු වෙනවා. අනිත් එක මේ Tamanට අනිත් දවසට ලැබෙන්නේ සහ පහසුවටපත් වෙනවා. මේ නිසා මේ දරතන ගති අපි ළඟ තියෙනවා නම් මේ කියනව කවකවත් නැත්තේ නෑ ඔක්කොම ළඟ තියෙනවා. ඒ නිසාම භවනා ජීවිතේ නිතිපතා කරන යන වැඩපිළිවෙලට බාධා වෙනවා. ඒ වාගෙම කියනවා එහෙම Tamanට හරියට භවනාව ඩිංගිත්තක් හරි හරියන්න පටන් ගත්තා පස්සේ මේක නම් ඩිංගිත්තක් නෙවෙයි අතරම ප්‍රසංසා කටයුතු මට්ටමේ හරියමක් තමයි. එයාට ඒ වෙනුවට මේක Tamanගේ නෑ ඉන්න කියන්න අම්මට කියන්න තාත්තට කියන්න ලියුම් ලියන්න SMS අරන්න ටෙලිෆෝන් කරන්න හිතෙනවා. හිතිච්ච ගමන් වෙන්නේ මොකක්ද අර භවනා ගැම්ම කැඩිලා සතිය නැති වෙලා අර තිබුණ தත්ත්වෙම තපාසත්තරපත් වෙනවා. ඒක නිසා මේ ලැබිච්ච දෙයට මහා ලොකුවට ගණන් ගන්නට නැතුව මේක එනවනම් මට බුද්ධියට මේක සින්න නම් ඕක හෙටත් තී අනිද්දටත් තී කියලා ඒක පිළිබඳව උපේක්ෂාවෙන් නොසැලෙන මනසින් ඉඳීම මේ උපනාහයටත් ඕකමයි කරන්නේ. මක්කු කමටත් උච්චරය කරන්නේ. පලාස ගතියටත් එච්චර. මේ හැම දෙයකටම කරන්න තියෙන්නේ මේ නිසා මේ යම් යම් කැළඹීමකට ලක් කරනවා. ඒක ස්ථිරහානියක් කරන්නේත් නැහැ. ඉතින් ලාභයක් දෙන්නේත් නැහැ. මේව නැවත නැවත බොහෝ වාරයක් වෙන්නේ ඉඳ අරින්න පුළුවන් නම් යෝගාචරණ තේරෙනවා අපිට ලැබෙන හැම හරියකින් සහ වැරදීමකින් ජීවු කරන්න උත්සාහ කරන්නේ අපි මේ නොසලෙන මනසයි. එහෙම නැත්නම් මේ తాදී ගුණයයි. එහෙම නැත්නම් උපේක්ෂාවයි කියලා කියනවා. ඉතින් මේ උපේක්ෂාව මේ කියන తాදී ගුණය සතුම් මරණ හොරකම් කරන කාමීත්‍යාචාරය කරන දුස්සීල කෙනෙකුට අදාළ ධර්මතාවයක් නෙවෙයි. ඒ වගේම යම් ප්‍රමාණයකට හෝ යම් කාල සීමාවකට හෝ නීවරණට තොර නීවරණෙන් තොර හිතක් නැති කෙනෙකුට කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ කෙනාට මේක තේරෙන්නේ නැහැ. යා ඉන්නේ ඊට වඩා ලොකු කෙලස් කොටක. ඒක නිසා ඒ කෙනාට මේක අඩුපාඩුවක් විදිහට තේරෙන්නේ නැහැ. නමුත් අර දෙක ලබාගත්ත කෙනා තව දියුණුවක් අපේක්ෂා කරනවා නම් නිතරම මතක තියාගන්න ඕනේ. අර ගොරෝසු කෙලස් මධ්‍යම කෙලස් නැති හැම වෙලාවෙම මේ පුංචි කෙලස් જાතියක් නිතරම ඇවිල්ලා මතු කරනවා. ඒ මතුවෙන හැම වෙලාවකම තමන්ගේ ආධ්‍යාත්ම ජීවිතය සාමාන්‍ය කියනවනේ කියන්නේ තමන්ගේ කාලසටහන කඩා ගන්න නැතුව දිගට යන්න නම් මේ කෙලෙස් නැති කෙනෙක් නෑ මේ කෙලෙස් ආවයි කියලා දඬුවම් කරන්න දෙයක් නෑ ඒත් මේ කෙලෙස් ඉස්මතු වුණාට හිත කෙලෙස ගන්න නැතුව ඉන්න පුළුවන් නම් එහෙම නැත්නම් එකෙන් හානි කර ගන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒකේ යෝගාවචරය අර මිත්‍ය කමාරුවෙන් උපයා ගන්න ලද්ද සීල ශික්ෂාව එහෙම නැත්නම් මේ නීවරණගේ නීවරණයන්ගේ නැති හිත දිකට පවත්වා ගැනීමේ දක්ෂතාවයක් ඇති කරනවා. ඒ වගේම මේ සියුම් උපක්ලේශ පිළිබඳව සියුම් කෙලස් පිළිබඳව මගතොට ලකුණු පැමිණෙනකොට මෙහෙමයි කරදර කරනකොට මෙහෙමයි යනකොට මෙහෙමයි කියලා ඒවා තීරුම් අරගන්නවා. ඒකෝට තියෙනවා මේ උපක්ලේශ පිළිබඳව නැත්නම් මේ සංකලේශ පිළිබඳව එකක් දෙකක් අල්ලකට කටයුතු කරලා පටන් ගත්තට පස්සේ එයින් ලැබෙන ඒ ඥානය ඒ ලැබෙන පරිචය එවනත ඒ ලැබෙන ඒ අත්දැකීම කවදාකවත් පොතකින් පතකින් හෝ වෙන ක්‍රමයකින් ගන්න බෑ. ඒක එනකොට හරි වෙහෙසයි. ඒක එනකොට නිකන් හරියට කම්මැලිකම ඇවිල්ලා ඉපාම වෙලා. නමුත් නැගිටින්න නැතුව තව චිත්තක්ෂණයක් එන්නේ. එන්න තමයි වේදනාවක් ඇවිල්ලා. වෙනදා නම් අතලා සාදාලා නැගිටිනවා. අද බලනවා එක චිත්තක්ෂණයක් තව ටිකක් වෙලා ඉන්න. එතන නැගිටින්න හිතෙනවා. නැගිටින්න හිතුණට එක සැරේ නැගිටිනවා පොඩ්ඩක් ඉන්නවා. මේ හැම දෙයකින්ම කච්චිය වෙන්නේ පොඩ්ඩක් ඉවසන ගතිය, නොසලෙන ගතිය, උපේක්ෂාව. එතකොට හැම වෙලාවෙදීම ඊට පක්ෂ වෙලා තියෙනවා මොකක් හරි සුකුම උපක්ලේශයක්. අන්නේ උපක්ලේශය මොකද්ද කියලා අඳුනගත්තේ නැති වුණත් මේ ටික ටික ටික ටික ඉවසන සුළු ගතියට ආවට පස්සේ ඒ උපක්ලේශ පිළිබඳ දැනුම යෝගාචරයට බාහිර ලෝකේ දැනගන්න පුළුවන් හුඟ දෙනෙක් අතත්මක දාලා යන්නේ මොකද පරාදයටපත් වෙන්නේ මොකද මේ බරපතල දෙයක් නිසා නෙවෙයි මේ පුංචි සියුම් උපක්ලේශයක් නිසා මේ ඉවසන සුළු ගතිය නැති නිසා එනිසා ගුරු භාෂාවේ ආප්තෝපදේශයක් තියෙනවා ඉවසන්න ආනිවන් දකින්න තමන් මෙතෙක් උපයා ගන්නාලා දේ ගුණ චරිතය එක දිගට පවත්වාගෙන යන්න නම් ගුණ චරිතයක් නැති කෙනෙකුට වැඩිය වගකීමකින් කටයුතු කරනවා. ඒ නිසා ඒකේන ඒ කියන ස්තබ්ද ගතිය තමන් තුළ නැහැ කියලා හිතන්න එපා. ඔලොමල ගතිය මත වෙනවා. සාරම්භය කියලා එකට එක කියන ගතිය. එහෙම නැත්නම් කවුරු හරි වැරදියක් කතා කරනකොට ළඟින්වත් යන්න. එයාට හතරලයි කියලා දෙන්න ඕනේ. එතන ඒක හදන්න ඕන වෙනවා. එහෙම නැත්නම් කවුරු හරි Tamanට මොනවාරි අභියෝගයක් කරුවොත් ඒකට මොන නොදී ඉන්න බෑ. ඒකට එකට එක කරන්න හිතනවා. ඉතින් මේ නිසා ඕ මේක මට පේන විදිහට Tamanගේ රිමෝට් කන්ට්‍රෝල් එක වෙන කෙනෙකුට දුන්නා. අර ඒ පොත්තන් දානකොට මේ තද වෙනවා. කවුරු හරි කොනිටපු ගමන් කයද විනාවිච්ච ගමන් කවුරුර වචනයක් කියපුවා නෑදෑ දෙක තුන නිදි නැහැ. මේ මට තමයි හිම් ගැහුවේ. මට තමයි කෙරුවේ කියලා. ඉතින් ඕනම කෙනෙකුට පුළුවන් මෙයාව රිමෝට් කන්ට්‍රෝල් එකකින් අවසන්. ඉතින් ඒක තමයි ළමා කාලේ අපි විරිත්තනවා, පැන්තරෙන් අයිනවා, කොණිත්තනවා, එකට එක කරනවා. ඉතින් මේ අපි කොච්චර වැඩිම හඳුනත් මේක අපි ළඟ නැත්තේ නෑ. බුදුජානනාංශයේ ඒකට උපක්‍රමයක් පෙන්නනවා. සතේ නේරේති අත්තාන කන්තෝ පහතා යතා ඒකපත්තෝස නිබ්බානං භාරම්භෝතේ නවිජ්ජති බුදුරජාණන්සේ සඳහන් කරනා මේ ඒකකන කංශ භාණ්ඩයක් ඒකට අපිට පාත්‍රයක් කියලා උතන් පස්සෝ තලියක් කියලා ඒක බිඳිලා නැත්තම් ඒකට තට්ටු කරපු පාන්නේ ආද වෙනවා ඒ ඒක ඝණයක් නිසා හිතන්න කියනවා කැඩිච්ච කංශ භාණ්ඩයක් ඒකට තට්ටු කරාට නින්නාද වෙන්නේ බොල්ලඩක් නැගෙන්නේ ඒක නිසා කවුරුන් ඔබට තට්ටු කරනකොට ඔබට දිගින් දිගටම දිගින් දිගටම කතා කරන්න හිතෙන ප්‍රතික්‍රියා කරන්න හිතෙන උත්තර බඳින දෙන ගතිය තියෙනවා නේද? දැඩි ආත්ම සක්කාය දිට්ඨියක් තියෙනවා. ඒ නිසා මේ දැඩි සක්කාය දිට්ඨිය නිසා යා අනික් කෙනෙකුට හැම වෙලාවෙම එකට කියනවා. උඹ උඹ හැදියා. පුරුදු කරපන් කැටිච්ච කන්ත පාණ්ඩයක් වගේ කවුරුන් තට්ටු කරාට නින්නා දෙන්න ඕන කමක් නැහැ. අපි බැඳිලා නැහැ. අපිට අපි කොටන හැම කෙනාටම උත්තර දෙන්න. ඒ වෙලාවට කන්ති උනට බීලෙක් වගේ ඉඳලා නිකන් හිටපන්. කවුරුර ඇවිල්ලා අපිට උලි කම්පාන ගියාට ඇස්සත් නමුත් අන්දෙක් ඉඳලා බේරෙන්න. කැඩිච්ච කන්ත භාණ්ඩයක් වගේ කටයුතු කරන්නේ. මේ බුදුරජාණන් වහන්සේ මේ උපදේශය දෙන්නේ නැහැ. බණ භාවනා නොකරන කෙනාට. ඒක සඳහාම ගිහිල්ලා වඩන ලද ගුණචර්යාවක් ඇති කෙනාටයි කියන්නේ ගුණචර්යාව අරසා කරන්න උඹටයි වගකීම තියෙනක කොටහනේ කනට දෙවි. ඒක නිසා ඒ සාරම්භ ගතිය, එකට එක කියන ගතිය, එහෙම නැත්නම් පත්තුතර දෙන ගතිය භාවනාවේදී අත්‍යවශ්‍යම නැහැ. කවුරු වෙලා මොන ප්‍රශ්න කිව්වත් මොන දේ ඇහුවත් නෑ මම දන්නේ නැහැ කියලා කියන්නේ කවදාවත් බය වෙන්නේ අපි ਸਰව බලධාරීන් නෙවෙයි, අපි ਸਰවඥත් නෙවෙයි. දන්න හරියනම් කිව්වට කමක් නැහැ. හැබැයි ඒක තමන්ගේ පාලනයක් කරතේ කෙරෙන්න ඕනේ. නිතර මේ වගේ ගැටමකට යන්න ගියාම ඒ කෙනාට කවදාකවත් හිතක අවශ්‍ය වීර්ය ශක්තිය ඉන්නේ නැහැ. අනවශ්‍ය විසජිතී ප්‍රශ්න රාශියක් හිතේ නිතරම කරකැවෙනවා. ඒක නිසා මේ වගේ වෙලාවල් වල කතා කරන්න බැරි කෙනෙක් විදිහට පුළුවන් තරම් නිස්සද්ද වුණොත් ඒ කියන්නේ දෙන්නේ නොකරන ලද වචනය දිනන ලද යුද්ධයකට සමානයි. පැටලව ගන්නවට වැඩිය මොනවාරි කියලා පැටලව ගන්නවට වැඩිය ඒකදී නෑහුණා වගේ හිතයි කියන එක නෝන්චල් කරක් නෙවෙයි. මේ ආර්ය තුෂ්ණී භාවයට අපි කරන කවුරුදයක්. ඉතින් ආර්ය තුෂ්ණී භාවය පිළිගත්තේ නැති කෙනාට වෙන්න පුළුවන් කිව්වට අහුම්කම් දෙන්නේ නෑ. එහෙම නැත්නම් මේ වාදයට පටලවෙන්නේ නැහැ කියලා. දැන් තමන්ට පුළුවන් ඒක ගුණයක් කරගෙන ජීවත් වෙන්න. ඒ මොකද මේ සාරම්භේ නැමැති කෙලෙසක් මේ පාරේ තියෙනවා. ඒකෙන් කරන්නේ අපි අනවශ්‍ය වාද වලට පටලවනවා. දිනන කෙනෙකුත් නැහැ. ඒක නිසා එවැනි වෙලාවෙදී තමට වාසියක් ඇති උපදේශයක් ලබා ගන්න වෙලාව කමඩාන් සුද්ධ කරනවා කතා කරන එක නෙවෙයි. අන්නේ සියුම් උපක්ලේශ දැනගෙන කටයුතු කරන්න නම් අපි ඇත්තටම සමාජයේ ඉන්නවත් ඕන. පොත සමාජයේ ඉන්න එක නිතරම තියෙන්නේ තව කෙනෙක් එක්ක ඔය කතා කරගෙන කතා කරගෙන ඉන්න ගතිය යෝගාවචරය සමාජයේ හිටියට ඒ දේශපාලන කතා, ඒ දේවල් වලින් වෙන් වෙලා අරසා ගන්න දැනගන්න මේ සාරම්භයේදී කියන දුර්ගුණය සිව්පක්ලේශයේ තියෙන කාර තමයි ඔය කතාවට පටලවෙන ගතිය තියෙන්නේ. තමන් ඒ නිසා දැනගන්න ඕනේ ඒක තිබුණා. කෙලෙස් නොපදවා ඉන්න කැටිච්ච කාන්ත පාණ්ඩයක් වගේ ජීවත් වෙන්න වගේ අරසා වෙලා කටයුතු කරනවා විතරක් ඒ කෙනාගේ හිතට ධර්මයේ වැද ගන්න තියෙන ඉඩ සත්පුරුෂයන් ඇසුර වැඩිවීමේ අවස්ථාව සද්ධාර්මයේ වැඩිවීමේ අවස්ථාව තියෙනවා. ඒ මොකද අපි නිතරම වල්පල් කතා කරමින් ධාරම්භයට ගත වෙලා හිටියොත් මතක තියාගන්න පැහැදිලිවම සත්පුරුෂය අප්‍රිය කරනවා. සද්ධාර්මයේ තමන්දියාවට එන්න තියෙන අවස්ථාව නැතිලා යනවා. ඒක නිසා ඒකට තියෙන සද්ධාර්මයට සහ සත්පුරුෂයන්ට කරන ගෞරවයක් තමයි පුළුවන් තරම් මේක හිස්සු තියාගන්න. ඒ නිසා සර්වජන් වහන්සේ සමහර වෙලාවලට සංසිද්ධි වෙලා තියෙනවා. උන්වහන්සේ අන්‍ය තීර්ථක ආශ්‍රම වලට වඩිනවා ඉඳපු ගමන්. පිටිපස්සට කල්ලාතුම කියොත්. ඉතින් වඩනකොට මේ ඉතින් ලොක්කෙක් ඒ ආශ්‍රමයේ ඉන්න ලොක්කෙක් දැනගත්තු සර්වචනාංශය Taman දිහාට එනවා. ඒගොල්ල අනික් අයට කියනවලු Taman යනුත් ගෝල බාල පරිසර සහචරයෙන්ද සරුවච්චන් වහන්සේ වටිනවා. උන්වහන්සේ නිස්සද්දතාවයට කැමැති. අපි කැම්බැල්ල කරගෙන හිටියොත් උන්වහන්සේ ආයමයට වඩින එකක් නෑ. ඒ නිසා කරුණාකර නිස්සද්ද වෙන්නේ. ඉතින් ඒ කියන්නේ සරුවච්චන් වහන්සේට ස්වාගතම්. ඔබගේ පැමිණීම මංගලයි. ඔබගේ පැමිණීම මංගල වෙන්න නම් මෙතන එකිනෙකා වාද තියෙන්න බෑ. ඒ වගේ අපේ හිතට සද්ධාර්ථය ගලන්න සත්පුරුෂ ධර්මෙ එන්න නම් මේක මල්ලාසනයක් කරගන්න ඕන. බුද්ධසුමක් කරගන්න ඕනේ. එහෙම නැත්නම් නිතරම මේ වාද කර කර එකිනෙකාට කර්ම ගන්නමින් ඉන්න පටන් අරගත්තොත් එන හරියක් එන්නේ ඒ ලාමක ධර්ම. ඒ නිසා මේ ධාරම්භය හරියට කියන්නේ තමන්නක තියෙන ඒක ගහනම තියෙන පෞරුෂත්වේ නැත්නම් මේ පෞරුෂත්වේ නේකට කියන්නේ සක්කාය දිට්ඨිය කැඩිච්ච කර්තපාඩයක් වගේ නොදන්න කෙනෙක් වගේ මේ ගත කරන ක්‍රමය මම නැවතත් මතක් කරනවා සිල්පද නැති අයට කියපු උපදේශයක් නෙවෙයි භාවනා කරලා කෙලස් නැති හිතක් නොදකපු කෙනෙකුට කරන උපදේශයක් නෙවෙයි මේක මේ උපදේශය දෙන්න පුළුවන් වෙන්නේ ඕලාර්ක කෙලස් දැනගෙන යම් ප්‍රමාණයක් ජයගත්තා මධ්‍යම කෙලෙස් දැනගෙන යම් ප්‍රමාණයක් ජයගත්ත කෙනාට දෙන සූක්ෂම උපක්ලේශ පිළිබඳ පාඩම නිසා යෝගාවචරයයකට සාතර වෙන්න වෙන්න තමන් ළඟ තියෙන හැම වැරද්දක්ම පුංචි පුංචි වැරද්දක්ම ඒක දැක ගැනීම ඒක දුරුවන් කිරීමට ඇති කැමැත්ත දැනගෙන ඒ දේ තියෙද්දී දැන් කවුරුහරි දෙන්නේ කතාවකට තමන් පොළඹව ගන්න ඉඩ තියෙද්දී තමන් ඒකෙන් ඒ දෙන්න තරහ කරගන්නෙත් නැතුව ඒකෙන් මගාරවලා තමන්ගේ විවේකේ රැකගන්න දන්නකම තියෙනවා නම් එහෙම සිද්ධියක් නොවි බේරෙනවට වැඩිය සිද්ධියක් වෙලා බේරෙනකොට තමට ශිල්පයක් එකතු වෙනවා. තමන්ට තේරෙන්න පටන් අර ගන්නවා මේ ලෙඩ තියෙන තැනට ගිහලා ලෙඩ නොවි ඉන්න හැටි. කෙලස් තියෙන තැනට ගිහලා කෙලස් වද්දා ගන්න නැතුව ඉන්න ක්‍රමයක්. එහෙම නැතුව එහෙම තැන් වලට කෙලස් නැත්නම් වලට කෙලස් තියෙන තැනකට නොයා සිටීමක් ඉන්දිය සංගරයක් වශයෙන් හෝ බයලජ්ජාවක් වශයෙන් බුදුහාමුදුර සඳහන් කරන්නේ බුදුන්සේ සඳහන් කරන්නේ කෙලස් සහිත ලෝකයේ ජීවත් වෙන ගමන් කෙලස් වලින් ආසාදනය නොවීම සඳහා යෝගාවචරය තමයි මෙතෙක් රැකගෙන ආපු ಗುಣ ජීවිතය සාක්‍යයට තියාගෙන අර සූක්ෂම උපක්ලේශ ඇති නොවීම සඳහා කටයුතු කරන එකයි ඒ ඉන්දිය සංවර සූත්‍රයේ සර්වචනසේ සඳහන් කරලා තියෙනවා. තමන්නාච ළඟට ආපු අන්‍ය තීර්ථක ශ්‍රාවකෙක් ආවට පස්සේ එයාට කතා කරලා අහනවා පුතුමණලගේ සාසනයේ ඔබතුමණලා සලාස්ලගේ වසගුරුණාන්තේ ඉන්දිය සංවරේ කියලා දෙනවා කියලා. එතකොට මේ පුද්ගල සතුට වෙනවා අනේ සරුවචනාංශේ අපේ ගුරුනාථ ගැන ಗುಣ ඒ කට්ටියගේ වගතුක විස්තර අහනවා කියලා එහෙමයි එහෙමයි අපේ ගුරුනාථෙත් අපට ඇහැ සංවර කරන්න හැටි කියලා දෙනවා. කන සංවර කරන්න හැටි කියලා දෙනවා. මුචෙන් සඳහන් කරනවා මමත් කැමැති දැනගන්න. ඔයාට ඒක බරක් නෙවෙයි නං. අපි කියලා දෙන්න කොහොමද ඔබ වහන්සේලාගේ ඔබතුමන්ලාගේ ගුරුවරයා ඔබ වහන්සේලා ඔබතුමන්ලා සික්ම හික්මවන්නේ. ඉතින් ඒකට මෙයා කියනවා අපේ ගුරුවරයා කියනවා රූප බලන්න එපා රූප බැලුවොත් කෙලසෙනවා. ඒ නිසා පුළුවන් තරම් රූප නොබල ඉන්න. ශබ්ද අහන්න එපා. ශබ්ද අහනකොට කෙලසෙනවා. සපුලන්තට ශබ්ද අහන්න තු ඉන්න. මේ ගන්ධ රස පහස වැඩිපුර ඇසුරු කරන්න කරන්න කෙලස්. ඒසයිව නොකර ඉන්න. මේ මනස වෙහෙස වෙන්න වෙන්න කෙලස්. හිතන්න තු ඉන්න. කියලා අපි ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරනවා රූප නොබලයින්ද සද්ද නාහයින්ද ගන්ධ රස පහස නොබලයින්ද නැත්තම් හිතට හිතේ ඉන්නවා ආනන්ද බුදුජානන දේවනසන මොකක් කියන්නේ නැතුව ආනන්ද හඳුරන්න කියනවා ආනන්ද එහෙමනම් උප්පත්තියම අන්ධයා රහත් වෙලා තියෙන්න බෑ. උප්පත්තියම බීරා රහත් වෙලා තියෙන්න බෑ. ඇයි මේ මිනිස්සුන්ට මොනවත්ම කෙලෙස් නැහැනේ. මම නම් හිතන්නේ මේක කෙලෙස් කපන ක්‍රමයක් තියලා කියලා සම්බුතන් සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ වගේ ධර්ම තියෙන ලෝකෙක කලාතුරකින් දවසක සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ සර්වචනාසනක් පහළ වෙනවා. සර්වඥන් වහන්සේ ආර්ය විනයෙහි ඉන්දිය සංවරයක් ගැන කතා කරනවා කියලා කියනකොටම ආනන්ද සාංශේ සිවල් සකස් කරලා ඉස්සරහට කියලා වැඳලා ආයතන කරනවා ස්වාමීන් වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් මේ ආර්ය විනයෙහි ඉන්දිය සංවරය ඇහැපරිතක් කරන්න කියන්නේ කියලා. එතකොට පුත්‍රයන්සේ සඳහන් කර තියෙනවා චක්කුණ රූප දිස්වා තත් ඇහැට රූපයක් දැක්කට පස්සේ ඒකේ නා කල්පනා කරනවා නම් මේක හොඳටම ගන්න පුළුවන් සක්මන් කරන වෙලාවක අපි සක්මනේ පිය පය තියාගෙනකොට අපි රොකට් කුරුල්ලෙක් දකින්න නැත්නම් මොනවාර දෙයක් දකින්නකොටම ඒ දැකපු රූපයේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග අලගිය මුලකේ හොයන්න යනකොටම අර පයේ තිබුණ හිත කැඩිලා නූපන්න කුසල රාශියක් උපදින්න දොර ඇරෙනවා. ඒ නිසා ඉන්දිය සංගරේ කියලා එතෙන්දි තීන්දුව කරන්නේ Taman ඉන්න ඉරියව්ව කෙලස් අඩු බව දන්නවා. මේ දැන් ගිහිල්ලා තියෙන එක නූපන්න කුසල රාශියක් උපදීම සඳහා අනුපන්නාන පාපකාරණ අකුසලාන ධම්මාන බහානය නූපන්න කුසල දුරු කිරීම සඳහා මෙතන ඒ දැකපු රූපයේ ව්‍යංජනට ව්‍යංජනට බැලීමයි මෙතන මේ සියුම් පක්ෂේෂ කපනවා කියන්නේ අංග ප්‍රත්‍යංග නොබැලීමයි ඒක පිළිබඳ කතා කරපු නිකං සිටීමයි එතකොට එයාට අර ආපහු හිටපු තැනට හිත ගන්න පුළුවන්කමක් තියෙනවා නැත්නම් අරකට අභිරමණය කරන්න ගියොත් ඒ නිසාම නැවත පැමිණීමට හැකියාවක් නැති වෙනවා නූපන් අපතල් රාශියක් අපදෙලා හිත කෙලසෙනවා අන්න ඒ විදිහට මේ කෙලෙස් කැපීමක් හෝ සියුම් උපක්ලේශ සිද්ධ වෙන්නේ අරමුණේම හිත තියෙනකොට නෙවෙයි. අරමුණේ හිත තියෙනකොට අභියෝගයක් එනවා. බාධාවක් එන්නේ. අන්නේ බාධා වෙනකොට මේ බාධාව නිසා මට නෝපන්න උත්තර ආශක් උපදින්න තියෙනවා. මම හිතපදන අරසයි කියලා යෝගාවචරය දන්නවනේ. ඒ එන බාධාව පිළිබඳව අභිවදනය කරන්නත් එපා, අභිනන්දනය කරන්නත් එපා, ජෝතනය කරන්නත් එපා. මට මේ තිබිච්ච තැන හොඳයි කියලා ඒක පිළිබඳ කතා නොකර සිටීම, අභිරමණය නොකර සිටීම, අත්තර විතර බලා නොසිටීම පමණයි. මෙතන ඉන්දිය සංවරය වෙන්නේ. ඉතින් ඒක නිසා මේ රූපයක පැමිණීම මාත්‍රෙන් කෙලෙසෙන්නේ නැහැ. රූපේ පැමිණුණාට පස්සේ මේ කරගෙන ඉන්න වැඩිය අතහැරලා ඒකේ අලගේ මොලකේ විතර හොයන්න ගත්තොත් අංග ප්‍රත්‍යංග හොයන්න ගත්තොත් නූපන්න උසාවාශයක් ඔබ දෙන්න පුළුවන් බව දන්න නිසා ඒක දිගේ යන්න එපයි කියනවා. ඒකම කියන ඔය පරියන්කේ ඉන්නකොට අපි බොහොම නිස්සද්ද අරමුණක් නැති ඔබ විවිකී තනක ඉන්නවා කියලා ඒක ආනපාන දිගේ කියලා ආනපාන හොඳටම සංසිඳිලා සංස්කෘත ඕම ඉන්නකොට පාරට සද්දයක් ඇවිල්ලා වේදනාවක් කියලා හිතවිල්ලක් ඇවිල්ලා අර තිබුණු විවිකී කැඩලා යනවා කැඩලා ගියාට පස්සේ දැන් යෝගාවචරය ඉන්නේ අවිසිච්ච මනසකට අර තිබුණු විවේකේ නැහැ. එතකොට මේ ආපු සද්දේ නිසා එක්ක මනාපේ පහළ වෙන්න පුළුවන් එහෙම නැත්නම් අමනාපේ පහළ වෙන්න පුළුවන්. ඒකයි නේ නන්දමාටිගේ සින්දුවක් නම් විතරත්නාගේ සින්දුවක් නම් අමනාපයි. කවුරුර කහිනවා හරි වෙනවා කාරණා අමනාපයි. අන්නේ දෙකටම යන්න නොදී මේ සද්දේ ආපු නිසා මේට ඉස්සල්ලාම අරමුණ නැති තැනක හිටියේ කියන එක දැනගෙන මේ සද්දයාට කිව්ව දන්නේ මේ සද්ද නිසායි දන්නේ ඉස්සලා අරමුණක් තිබුණේ දැන් අරමුණක් තියෙනවා කියලා දැනගෙන මේ සද්දය අභිරමණය කරන්නේ නැතුව ඒ සද්දය විසෙයි මනාපමනාප දෙකෙන් තුරෝ බලන්න පුළුවන් ගතියක් තියෙනවා නම් මූල කර්මස්ථානයේ බැලුවත් හිස්තර හිටියත් ඒ අරමුණ බැලුවත් මුඛකින්වත් කෙලෙස් වෙන්නේ නැහැ මේක තමයි අපට පුරුදු කරගන්න අමාරු දේ. මොකද අර නිස්සද්ද භාවයක නැත්තම් හැඟවිගත්ත හිතක ඉඳලා ඒක පාරටම අරමුණක් බාධාවක් ආපු ගමන් අපි ළඟ මොකක් හරි සිං උපක්ලේශයක් ඇති වෙනවා. ඇති වෙච්ච ගමන් ඒ කොයි බාධාවට අපි ද්වේෂ කරනවා. එහෙම නැත්තම් ඒක දිගේ කතන්දර ගොතාගෙන හිත දුවන්න පටන් ගන්නවා. නමුත් ඒ දේ පැමිණීමේ වාසියක් තියෙනවා. ඊට ඉස්සෙල්ලා මම අරමුණක් නැති තැනක හිට බවට සාපේක්ෂව දැනගන්න පුළුවන් මේක ආපු නිසා. ඒක නිසා මේක පිළිබඳව මනාපමනාප පහළ වෙනවා නම් ඒක ඕලාරිකත් සංකතම් පටිච්චසමුප්පන්න. මේක එතන පහළ වෙති කෙලෙසයක්. ඒක හොඳටම කෙලෙස් නැත්නම් කියලා පහළ වෙච්ච නිසා ඕලාරිකෝ පේනවා. ඒක හේතුඵල ධර්මයක්. ඒ නිසා මේක මම මාගේ කරගන්න ඕන කමක් නැහැ කියලා. ඒ සද්දේ දිහාම ආගෙන ඒ කියන මොකක්වත් වරදින්නේ නැහැ. ඒක නැත්නම් ධම්ම ඊට ඉස්සලා හිටපු විවේක ස්ථානේ ඒතන් සත්තන් ඒතන් පණිතන් යද්දම් උපේක්ඛා කියලා. මං ඉඳලා තියෙන උපේක්ෂාව කියලා ඉතින් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ සාපේක්ෂතාවය දැනගන්න පුළුවන්. කෙලෙස් නැති තැනදී කෙලෙස් නැත්නම් බව දැනගන්න බෑ. කෙලෙස් නැති බව දැනගන්නේ කෙලෙසක් ආපු ගමන. එනිසා ඒ ආපු කෙලෙසේ සාපේක්ෂතාවේ තීරු අරගෙන ඒ කෙලෙසේ දිගේ කතන්දර ගොතන්න නැතුව ඒ කෙලෙසේ දිගේ දුර දිගේ යන්නේ නැතුව ඒ කෙලෙසේ මත හෝ තිබිච්ච උපේක්ෂාව මත හෝ ඒතකොට බුදුහාමුදුරුවෝ අතින් කැලලක් දානවා මේ විදිහට වෙනකොට නැති වෙච්ච ආනපානෙත් මෙනි ඒ මොකේ හරි භාවනා කරොත් ආයසලයක් අර විවේක තැනට යනවා එනිසා මේ වගේ සියුම් තැනකදී අපේ සුද්ධිය කෙලස් කැපීම සිදු වෙන්නේ කෙලෙසකින් බාධා වෙනකොට විතරයි. කෙලෙසකින් බාධා වෙන්නේ නැතුව සාන්තව ගත කරනකොට වෙන්නේ නැහැ. ඒක මුද්‍රණයේ සල්ලේක සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. අපි සමහර ලාවට කිසිම කරදරයක් නැතුව බොහෝම සුවසේ ඒ ඉන්න ඉරියව්වේ කෙලස් නැතුව ගත කරනවා. ඒක බුදුසසුන සඳහන් කරන දිට්ඨ ධම්ම සෝකයක් යට ලැබෙනවා. මම දැන් මෙතන ඉන්න බඩ සෝකයක් තියෙනවා. හැබැයි මහන්නේ කෙලස් කැපෙන්නේ නැහැ කියලා කියනවා. එතන කෙලස් කැපෙන්නේ. කෙලස් කැපෙන්න නම් මේ ඉන්න ඒ විවේක ස්ථානයේද මොකක් හරි සියුම් උපක්ලේශයක් එන්න ඕනේ. බාධකයක් එන්න ඕනේ. හිරියරයක් එන්න ඕනේ. ආවට පස්සේ අර තේරෙන්න ඕනේ. අර කෙලෙස් නැති තැන ඉන්නකොට ඒකේ වටිනාකම අපට තේරෙන්නේ නැහැ. ඒක වටිනාකම තේරෙන්නේ කෙලෙසයක් ආවට පස්සේ. නමුත් මේ ආපු කෙලෙසෙත් එක රණ්ඩු වෙන්නත් එපා. ඒකේ කතන්දර ගොතන්නත් එපා. ඒ මම ආපු කෙලෙසේ දිහාම ඔබ බලන්න හිටියොත් මේ වගේ මනාපමනාප දෙක ඇති වෙන්නේ නැතුව ඒ කෙලෙසියක් tempat වෙයි. එහෙම නැත්නම් ඒ තිබුණු විවේකේ එයි. ආන්න එහෙම යනකොට නම් කෙලෙස් ලිය කපා දැමීමක්, කෙලෙස් හඳුනා ගැනීමක්, කෙලෙස් විනිවිද දැකීමක් සිදු වෙනවා. මෙන්න මේ ගතිය මේ කෙලෙසියක් එනකොට ඒකේ අතවාසිය Taman අරගෙන ඒකෙන් අවබෝධ කරගන්න පුළුවන් ගතිය හරිම සෙල්ලක්කාර වැඩක්. කෙලෙස් නොවෙනවා නම් ඒ කටයුත්ත වෙන්නේත් නැහැ. ආපු කෙලෙසත් එක ගැටෙන්න ගියාට ඒක වෙන්නේත් නැහැ. ඒක නිසා මේ පැමිණිච්ච කෙලෙසය තමන්ගේ යෝනිසෝ මනසට යට කරගන්න පුළුවන් නම් එහෙම නැත්නම් සතියට යට කරගන්න පුළුවන් නම් බුදුජානනාංශයේ පැහැදිලිව ප්‍රකාශ කරනවා මහණෙනි එතනදී ඒ කටයුත්තට බුදු කෙනෙකුට උදව් කරන්න බෑ ගුරුවරයෙකුට උදව් කරන්න බෑ. තමන්ම ආපු කෙලෙසිය තමන්ගේ වාසියට හරවගෙන සතියෙන් කෙලෙසිය යට කරගන්න පුළුවන් නම් කෙලෙස් කැපෙන්නේ ඊතරදී විතරයි. ඒකට කියනවා විපස්සනාව කියලා. අනික් වෙලාවට අපිට සමතයක් තියෙනවා බොහොම සාන්ත දාන්තව ඉන්නවා. නමුත් කෙලෙස් කැපීමක් සිදු වෙන්නේ නැහැ. ඒක නිකන් මේ ගමනේ යන ගමන් රෙස්ට් හවුස් එක නතරලා ඉන්නවා. ගමන වෙන්නේ. ඒ නිසා තමන්න කෙලස් පැමිණීම මම ඊයේ මතක් කරපු විදිහට මේ මේ ජීවිතේම නිවන් දකින්න කෙනාට වැඩි වැඩියෙන් එන්න පටන් ගන්නවා. ඉතිහැර බාධක කරදර නමුත් හැම එකකින්ම යා තමන්ගේ දක්ෂකම දිනු කරගන්න නැත්නම් තමන්ගේ සූර භාවය කෙලෙසේ ආවට කෙලෙසේ නැතුව ඉන්න පුළුවන් ගතිය දිනු කරගන්නකොට ඒ එනේන කෙලෙසය අත්දැකීමකට එහෙම නැත්නම් කියනවා ඊවසීමේ ශක්තියකට ප්‍රතිශක්තියට හරවන්න ගිය ගමන පුත්‍රයන්ස කියන්නේ මායя මත් කර හැරීම. මායя මෝහණයටපත් කරනවා. එයායින් අපිට කරදර කරන්න ඕත් අපි දන්නවා ඒක ඇල්මරලා භාවනා කඩා ගන්න නැතුව සතිය කඩා ගන්න නැතුව අර තිබිච්ච මධ්‍යම කෙලෙස් යටපත් කරලා ගත්ත ජීවත් නැති தත්ත්වෙ දිගට ගෙනියන්න පුළුවන්කමට යන්න පටන් ගත්තොත් ඒ ඒ යෝගාවචරයට බාධා කරන්න පුළුවන් ශක්තියක් ඒ යෝගාවචරයට එන්න පුළුවන් කිසිම හානියක් බුදුහාමුදුරුවෝ දකින්නේ ඒක නිසා යාකට හැම වෙලාවෙම තියෙන්නේ අර තමන් හරියට තේරුම් ගත්ත යෝනිසෝමනසිකාරය එන හැම බාධාවකදීම නැවත යෝජනා ඉදිරි වීමක් මම හරියට දන්නවනම් මේන කෙලෙසේ හෝ බාධාවෙන් නෙවෙයි කෙලස් තියෙන්නේ ඒක කෙරේ තමන් පවත්තන ආකල්පයකට ඉතින් ඒක අර සර්වඥාන්සේ අඥාතිර්ථකයන්ගේ ලොකු අපහසයකට ලක් වෙන වෙලාවක ඒගොල්ලන්ට ලාභ සත්කාර අඩු වෙනකොට තාක්ෂණවල පින්න පාද යනකොට දොස් කියන්න පටන් ගන්නවා. මුත්‍රාඥාන්තර දොස් කියන්න පටන් ගන්නවා. එතකොට ආනන්දාමරු කියලා කියනවා. කාරණාව කියනද අවසරයි ස්වාමීන් වහන්සේ අපි වෙන ගමකට වඩිමු. අපි වෙන නගරයකට වඩිමු කියලා. එනිබුදාන්සේ කියනවා ඇයි කියලා. ඥානහම්දු බැලතන කියනවා මෙහෙමයි මේ පින්න පාතෙත් දෙන්නේ නැහැ අපිටත් බනිනවා ඒ වගේම ඔබ හන්දරත් බයි ඒක නිසා මේ මිනිසුන්ට තවුරා සිද්ධ වෙනවා සංඛ්‍යාරත් වෙහසයි ඒක නිසා අපි වෙන ගමකට යන්නේ ඒක බුදුන් කියනවා ඒක එතන කියලා බැන්න මොකද ඒ තමයි වෙන්නේ ඒ නිසා ආනන්ද ප්‍රශ්නයක් ආවනම් ප්‍රශ්න විසඳන්න ඕනේ තරමයි ප්‍රශ්න පැන යාමින් කදාක ප්‍රශ්න විසඳෙන්නේ ඒ නිසා මෙතන ඔබ බලපන් දවස් හතේ කොයි තීරම නැතිව ඒ නිසා දවස් හතේ ඉන්න කියලා ආනන්ද හඳුරන්ට මේ උපදේශය දීලා ඒ තමයි සමාජ ධර්ම වශයෙන් උපදේශය දීලා නැත්නම් උදාන ගාතාවක් කියනවා නම් හඳුරන්ට ඇත්තට ආනන්ද හඳුරන් නෙවෙයි කියන්නේ බුදු හිතට එන අදහසක් කෙලි කරනවා ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තනානෝච පරං දහෙය පුසක්ති පස්සා උපදිප්පටිච්ච නිරූපදින් කේන පුසෙයෝ පස්සා පුතේ කියනවා ඔබ ගමේ ඉඳ වෙන වෙන්න පුළුවන් අරණ්‍යයේ ඉඳ වෙන වෙනවට පුළුවන් අපිට නිතරම සැපතුක් දෙක ඇවිල්ලා අපිව පහසනවා අපි හිතනවා මේ භාවනා කරන නිසා කීකිය අතර නිසා පැවිදිච්ච නිසා මොනම දෙයක්වත් නැහැ ඔක්කොම නිකන් සම්මලයට අතනමන වගේ හරිය කියලා එහෙම මොකක්වත් නැහැ මේකේ කොයි වෙලාවෙත් ගමේ හිටියත් නගරේ හිටියත් කාමී අරන්නේ සුඛ දුක්ඛ පුට්ටෝ නීවත්තනා නොච පරන්දහේය මේක මට කවුරු හරි කරපු හෝනියමක් කියලා අනුන්ට මේක පටවන්න යන්නත් එපා මේක මගේම කරුණේ මගේ ගතිය නැතිකම නැත්නම් මගේ තීල නැතිකම කියන තමන්ට පටව ගන්නත් එපා ඔය දෙකම සිද්ධ වෙන්නේ ආත්මවාදය අනුව නීවත්තනා නොච පරන්දහේය පුසන්ති පස්සා උපදීපටිච්ච මේ එන දේවල් ඔබ ස්පර්ශ කරන්නේ ඔබ එව්වා කෙනේ පවත්තන ආකල්පය හැටියට. නිරූපදී කෙන පුසයුක්කස ඔබට මෙව්වා හසුරුවා ගන්න දන්නවනම් ඒක නැත්නම් එව්වා කෙරෙහි මේක මම කියා ගන්න නැතුව ඉඳ දන්නවනම් මේක මගේ නෙවෙයි කියා ගන්න දන්නවනම් මේක මගේ ආත්මෙ නෙවෙයි කියා ගන්න දන්නවනම් ස්පර්ශෝක මොකක් ඉස්පර්ශ කරන්නේ මේ කවුරු දොස් කියවත් නැත්නම් බුදුරජාණන් වහන්සේගේ හිතේ ඒ වඩින දේ මම කියා ගන්න ගතියක්, මගේ කියා ගන්න ගතියක්, මගේ ආත්මය කර ගන්න ගතියක් නැති නිසා බුදුරජාණන්සේ ආනන්ද හඳුනන කියනවා ඔබ මේ බැනුව මගේ කරගෙන දැන්. ඔබ මේ බැනුව මම කරගන්න. ඔබ මේ බැනුව මගේ ආත්මය නේ මොකද ඔබට උපදෙති කියන නිසා. එසයන් යම් වෙලාවක ඒ කොයි දේ ආවත් ඒ එන දේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කරගන්න දන්නවනම් ඒ ස්පර්ශ ස්පර්ශ නොකරයි. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් මේ දිනම් කමාරු දකින්න බෑ නිලක්ෂයට කිට්ටු රටකට රාත්‍රියට ගියාම රාත්‍රිය අන්ධකාරයි. නමුත් අභ්‍යවකාශයේ පුරාවට ආලෝකයේ තියෙනවා. ඒ ආලෝකය පරාවර්තනය කරන දෙයක් නැතිකොට රාත්‍රියේ වෙන්නේ අන්ධකාරයක්. නමුත් මුළු අවකාශයම තියෙන ආලෝකයේ. ඒකට ඒ ආලෝකේ පරාවර්තනය වෙන දෙයක් තියෙනවා නම් එතන ආලෝකයක් වෙනවා. පරාවර්තනය වෙන දෙයක් නැත්තම් එතන ආලෝකයේ තියෙන බව දන්නේ නැහැ. ඒ නිසා අපි කරා පැමිණෙන දේවල් වලට ප්‍රතික්‍රියා කරනවා නම් ඒකත් එක පරාවර්තනය කරන්න ගියොත් එතන පෙනීමක් දැකීමක් සිද්ධ වෙනවා. ඒ එනදී නම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා මේ සියුම් උපක්ලේශ බව දැනගෙන ඒකට ප්‍රතික්‍රියා නොකර හිටියාම එතන කෙනෙක් ඉන්න බවක් ස්පර්ශ ස්පර්ශ කරන බවක් එතන නැති රහස තමයි බුදුජානනාංශයේ මේ කෙලේශයක් නික්ලේශයක් කිරීම කෙලේශයක් අවෝසි බවටපත් කිරීම නැත්නම් මේ සියුම් කෙලෙස් අවෝසි බවටපත් කිරීමේ රහස තියෙන්නේ මේ කෙලෙස් එක්ක හැප්පෙන්න ගියොත් පත්තුත්තර බඳින්න ගියොත් ඇයි මේ ආවේ කියලා අහන්න ගියොත් කෙලෙස් වලින් කෙලසෙනවා. ඒ කෙලෙස් ආවට දැක්කට නොදැක්කා වගේ ඉන්න. නැවුණා වගේ ඉන්න. නොදැන්නා වගේ ඉන්න. මම නැවතත් කියනවා මේ බුදුහාමුදුරෝ මේ බණේ දේශනා කරන්න ඕලාරික කෙලෙස් වලට නෙවෙයි. මධ්‍යම කෙලෙස් වලට මේ සූක්ෂම කෙලෙස් දැනගෙන ඒව ගණන් නොගෙන සිටීමේ අපිට බුදු පොඩි ලයිසන් එකක් දෙනවා බුදුරජාණන්සේ අර ඕලාරික කෙලස් පිළිබඳ සීලක පිළිහිටපු කෙනාට ටිකක් සතිය පිළිහිටලා ටිකක් නීවරණ නැති වෙච්ච කරණ දෙනවා මේ කන්තස් ක්‍රියාවක් කියනවා ඒක කන්තස් ක්‍රියාවක් වෙන්නේ ඔබේ වත එක හැපුණොත් විතරයි ප්‍රතික්‍රියා කළොත් විතරයි බාරගත්තොත් විතරයි ඒව බාර නොගැනී සිටීමේ හැකියාව හරහා මායя මොහොනේටපත් කරනවා මෙන්න මේ බාහිර නොගෙන සිටීම සඳහා කාය ජීවිත নিরপেক্ষ භාවයක් අවශ්‍යයි. මමයා කියන එක බාර ගන්න කෙනාට මාන්නේ කියන තීක තියෙන කෙනාට තෘෂ්ණාව තියෙන එක්කෙනාට කොහොමඩක්වත් බෑ යාට හොස්ස ළඟින් මැස්ස යනකොට තද වෙනවා. ඒ හරහා තමයි කෙලස් කෙලස් බවටපත් වෙන්නේ. ඒක නිසා ඒ තණ්හා මාන දිට්ඨි කියන මේ උපදිය තියෙන කෙනාට කන්ත භාණ්ඩයට තට්ටු කරා වගේ ඉතින් පොට්ටක් තට්ටු කරපුවාම දිගින් දිගට දිගින් දිගට කිංකිණි නාද පැතිරෙනවා. නමුත් මිදිච්ච කන්ත භාණ්ඩයක් වගේ එහෙම නැත්නම් මේ කොයි දේ Taman ළඟට ආවත් Taman ඒවා යෝජනාවක් පමණයි මේවා ඉච්චිර කරන්න නැතුව ඉන්න දන්නවනම් ඒක සබාගත වෙන්නේ ඒක මිනිත්තු වලට යන්නේ අපි වෙලා තියෙන අපි ළඟ යෝජනා එන්නේ ඉස්සලා අපි පැනලා ඉච්චිර කරන්න ගියාම ඒ ඔක්කොම මගේ බාටපත් වෙන නිසා ගොරෝසු කෙලෙස් අයින් කරපු එකනට මේ සියෝ කෙලෙස් අයින් කරනකොට තටමල නෙවෙයි කෙලෙස් අයින් කරන්නේ. දාඩිය දාලා නෙවෙයි කෙලෙස් අයින් කරන්නේ. දකින්නත තියලා හපලා නෙවෙයි කෙලෙස් අයින් කරන්නේ. ඒ කෙලෙස් වලට පිහිටිය යුතු ආකාරය. බල්ලෙක් අපි හපා කෑවට අපි බල්ලා හපා ගන්න යන්නේ නැහැ. බල්ලට පොල්ලෙන් ගන්න එක නම්බ කරන්නේ. ඒක මේ සුවෙන් උපක්ලේශ ආපුවාම gadu ගෙනින්නේ නැතුව කරප්පන් හදාගන්න නැතුව මේවා මයි ළඟට එන්න පුළුවන්. මේවට ප්‍රතික්‍රියා නොකර සිටීමේ කලාවක්. එහෙම නැත්නම් මගේ කියා ගන්න නැතුව සිටීමේ කලාවක්. නැත්නම් දැක්කට නොදැක්ක සිටීමේ කලාවක් තියෙනවා. හැබැයි මම නැවතත් කියනවා මේ කතා කරන්නේ සිව් කොපක් ක්ලේශ ගැන තමයි. යෝගාවචරය ඒ ටික කරන්නේ නැත්නම් තාම මේ භාණ්ඩෙට මේ තමයි වෙන්නේ මේ වස්ත්‍රයට සමසේසායම් උරා ගන්නෑ. බුදුන් කියන්නේ කවුද කියලා දන්නේ නැහැ තාම. ධර්මයෙන් උගන්වන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ තාමත්. ආර්ය සංඝයා කියන්නේ දන්නේ නැහැ තාමත්. මම මෙතෙක් මේ සිල් දැකගෙන ආවේ මොකටද කියලා දන්නේ නැහැ. ඒ නිසා සිල් දැක්කයි කියලා සුකුම උපක්ලේශ සුකුම තාගත සංකලේශේ නොයි කියලා හිතනවනම් ඒක ලොකු මිත්‍යා දෘෂ්ටියක්. නවත් පැමිණීම කියලා හිතන්න යන්නත් එපා. මේ පැමිණෙන දේවල් අඬු තියන අත පුච්ච ගන්න යන්නත් එපා. ඒ වගේ ක්‍රියාකලීතු ආකාරය පටන් ගන්නකොට ගොඩාක් වර්ධිනවා. පටන් ගන්නකොට ගොඩක් වෙලාවට අපි සත්‍යය ගොඩුවෙන් අල්ලන්නේ නැතුව කඳෙන් අල්ලන වෙලාවක් තියෙනවා. නමුත් ටික දවසක් ගියාට පස්සේ හරියටම කෙලෙසේ බෙල්ලෙම අල්ලගන්න පුරුදු වුණාට පස්සේ ඒ කෙලෙස් ළඟ තිබුණාට විෂ වදින්නේ නැහැ. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා. අතේ තුවාල නැති මිනිහා අතේ තුවාල නැත්නම් විෂ භාජනයකට අත දැම්මම මොකක්වත් වෙන්නේ නැහැ. විෂ භාජනයට අත දානකොට තුවාල තිබුණොත් විතරයි විෂ ශරීරගත වෙන්නේ. ඒ නිසා කෙලෙස් පිළිබඳව හරියට දන්න කෙනා කෙලෙස් නැති පරිසරයක ජීවත් වෙනවා කියන එක නෙවෙයි වචනේ පංචමාප්තාර්ථයෙන් තියෙන්නේ කෙලෙස් වල පැරෙන්නේ නැතුව ඉන්නවා. කෙලෙස් වල මත ගෑවෙන්නේ නැතුව ඉන්නවා. මේක පුදුම උදාහරණයකට පෙන්නන්නේ නෙළුම් පතකට වැඩිච්ච වතුර කඳුල වගේ. නෙළුම් තට්ටක පෙත්තකට හෝ නෙළුම් පතකට වතුර වැටුණාට ඒ වතුර වෙනම තියෙන්නේ. තරවිලා නැහැ. ලෙඩම්පත් හෙල්ලෙනකොට හැලෙනවා. ඒකේ බුදුරජාණන් වහන්සේ වගේ සුසුද්ධ సంతාන ඇති ඇත්තෝ ගාව අනන්තවත් කෙලෙස් තියෙනවා නමුත් ඒවා අදිච්ච වෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා සර්වඥාන්සේගේ හැමේ තියෙන සියුම් භාවය කොච්චරද කියනවනම් කවම කවදාකවත් දුවිල්ල කරදන්නේ නැතිලු. එනිසා බුදුරජාණන්සේ ගෙටක වදිනකොට පාසෝදන්න ඕනේ නැහැ. මොකද ඒ හැමත දුවිලි අල්ලන්නේ නැහැ. පාසෝදන්නේ අර කරන එක නම් පිම්පිනිසයි. ඒ නිසා දූවිලි තිබුණයි කියලා බුදු සිරිපත් වල ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකේ තරම කෙලෙසලි කෙලෙසෙන්නේ නැහැ. දූවිලි කෙලෙසෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රදේශය මේ සුකමසහගත කෙලෙස් තීක්ෂණ ප්‍රඥාවන්තයාට විතරක් අතපොච්ච ගන්න නැතුව කිහිල්ලෙන් දාඩි දා ගන්න නැතුව දත්මිටි ගන්න නැතුව කරන්න ඕන. එයාට ඒ තීක්ෂණ බුද්ධිය එන්නේ අර හොයාගෙන කෙලස් එක කටයුතු කරලා මධ්‍යම ප්‍රමාණයේ කෙලෙසට කටයුතු කරලා ඒ ලබාගත් තත්වය පිළිහෙන්න දෙන්නේ ඒක නිතිපතා කරගෙන යනකොට මේ උපක්ෂුකම උපක්ෂේෂ පිළිබඳව පුදුම දක්ෂතාවයක් මේක පොඩි වරහක් තියෙනවා ඒක මොකද මේ හොඳටම දක්ෂතාවයේ තියෙන රහතන් වහන්සේ නමක් එහෙම නැත්නම් ආර්යයන් වහන්සේ නමක් එහෙම නැත්නම් පස්සේ බුදුරජාණන්සේ වන්දනා බුදුරජාණන් නමක් පිටුමක් පෑවට පස්සේ ඒ ඒ අත්දැකීම ඒ පරිචය තව කෙනෙකුට යන්නේ නැහැ. මේ අතින් අතට දී ගන්න විදියක් නැහැ. ඒ මොකද මේක තමම උපයාගත්ත දෙයක් කාටවත් හොරකම් කරන්නත් බෑ. කාගවත් සිද්ධියක් කරන්නත් බෑ. ඉතින් අනික් කට්ටියට ඒක දෙන්නේ දේශනාව හරහා තමයි. ඒක කියනවා මේක එනවා. එනකොට ඒක ක්ලාස් වෙලා ඉන්න ක්ලාස් වෙලා හිටියොත් ඒ ඒ වෙලාවෙදී ඒකට අවස්ථානුචිතව කටයුතු කිරීමේ දක්ෂතාවයේ හරහා තමට ලැබෙන මේ අත්දැකීම වෙන මොනම ක්‍රමයකින්වත් පොතක් කියුවට, දන් පින් කරාට, හොඳ ගුරුවරයෙක් ගාව හිටියට, භාවනා කරාට ලැබෙන්නේ නැහැ. මේකට දෘෂ්ටි හදා ගන්න ඕනේ. සම්මා සංකප්ප හදා ගන්න ඕනේ. යෝතිසමස්කාරය හදා ගන්න. හරි ක්‍රමයට මේ ප්‍රශ්න දිහා බලන්නටි හදා ගන්න ඕනේ. හදා ගත්තට පස්සේ අර කලින් කරපු උපක්ලේශ ගොරෝසු උපක්ලේශ අයින් කිරීමේ ශක්තිය සහ මේක එකතු වුණාට පස්සේ තමයි සායම හොඳ පිරිසුදු වස්ත්‍රයකට දැම්මම පස්සේ සමසේ උරා ගන්නවා වගේ බුදුන්සේ සඳහන් කරන යාට බුදු ගුණේ තේරෙනවා. අර දහම් ගුණේ තේරෙනවා. සංඝ ගුණේ තේරෙනවා. එහෙම නැත්නම් අපි තේරුම් ගත්තයි කියලා හිතාන ඉන්නේ. අර මජංගය වෙච්ච දෙද්දකට දාපු සායමක් වගේ. ඒ නිසා බුදු තේරෙන්න නම් ධර්මය දකින්න ධර්මයේ දකින්නකොට වෙනම පාඩම් පන්තිකට යන්න ඕනේ නැහැ බුදුන් කවුද කියලා දැනගන්න බුදුජානක කියනවා ඒ තරමේ ඒ තරම සූක්ෂම මහා ප්‍රඥාවක් ඇති තරම සූක්ෂම මහා කරුණාවක් ඇති කෙනෙක් ඒක දෙන්න බුදුහාමරට ඕන වුණත් අපි ළඟ ඊ ගුණ ටික නැත්තම් ඒ අපකප්ප වීම නැත්තම් මේ සංනිවේදනය වෙන්නේ නැහැ යම් වෙලාවක ඒ බුද්ධහරි උතුම්මනාසලා කැමැති විදිහට අපි හරියට බුදුහාමුදුරුවෝ පාරමිතා පුරනකොට දීපංකර පාද මුලේ බිම වැටිලා ඔබ වහන්සේගේ සිටිපත්ලේ මඩ ගෑවෙන්නේ නැති වෙන මගේ කඳ ඒ දණ්ඩක් කරගන්න කියලා අපි පාව දෙන වෙලාවක් එනවානේ. එතකොටනේ මේ මේක පාරමිතාවක් වඩපත් ඒ වගේ අපේ මේ තණ්හාව අපි මේ මාන්නේ අපේ මේ දික්තිය දීපංකර මහද මොලේ වැරෙච්ච දරු කඳක් වගේ සියල්ලම පහවා දීලා තණ්හාවක ලේශයක්වත් නැති, ditthiyක ලේශයක්වත් නැති, මාන්නක ලේශයක් නැති තත්ත්වයක් හිතින් හිතාගෙන බුද්ධ ධම්ම සංකේ ඉදිරි පිට අපි නියතමානී වෙනවනම් ඒ ಗುಣ අපි ළඟට එනවා මිසක්කා. ගුණේ ලස්සන වුණාට, වර්ණේ ලස්සන වුණාට මේ වෙද්ද ලපකල සහිතනම් කාය මුලා ගන්නෑ. ඒ නිසා අපි උත්සාහය වෙන්න ඕනේ. ගොරෝසු සීල ශික්ෂාව සමාදන් වුණාට පස්සේ ඊගාවට තියෙන සමාධි ශික්ෂාව සමාදන් වුණාට පස්සේ ඒ දෙක මතින් තියෙන මේ ප්‍රඥා ශික්ෂාව අති ප්‍රඥා ශික්ෂාව වඩපත් කරනකොට එන්නේ එන්නේ සියුම් සියුම් කෙලෙස් වලට අපි යනකොට කෙලෙස් ප්‍රමිනීම කරදරයක් කරගන්න නැතුව මේ සියුම් කෙලෙස් එක වැඩ කරනවායි කියලා කියන්නේ ඕලාරික කෙලෙස් නෑ මධ්‍යම කෙලෙස් නෑ අතිසූක්ෂම කෙලෙස් විතරයි තියෙන කියන එක භාවනාවේදී වුණා ප්‍රතිපදාවේදී වුණා කෙලෙස් අඩු වීමක් කියලා තේරුම් ගත්තොත් ඒක හිතා ගන්න යෝනිසුමනිකාරය කියලා ඒක හිතා ගන්න සම්මානකප්පේ කියලා ඒක හිතා ගන්න සම්මාදිච්චය කියලා ඉතින් ඒ සියලු මේ බණහන සියලු දෙනාටම ඒ සම්මාදිච්චය යෝනිසුමනිකාරය සහ සම්මාසංකප්පේ පහළ වෙලා ඒ අනුව මේ සම්මා දිට්ඨි සම්මා සංකප්පංගෝ තමයි තවදුරටත් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය ජීවන පවු කරගන්නට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාටම සනසි මුදා වේවා කියන ප්‍රාර්ථනාව දැන් අපි සුළු වේලාවක් අරගනිමු අද අපේ 6 වෙනි දවසේ මේ දවස් දක්වා අපි කරගෙන ගිය භාවනා වැඩමුළුවේ අපිට අවශ්‍ය පරිණතම් කරදර අඩු මේ කරගෙන යන්න ලැබීම නිසා අපිට හැක නැතුව ඒ සංවිධානය කරපු සීල දිනාටම ස්තුතිවන්ත වෙන්න පුළුවන් පිම්පමුණන්න පුළුවන්. ඉතින් පෙනීන පෙනී උදව් කළා වූ ඒ සීල සත්පුරුෂ මණ්ඩල වලට අපි මේ දාන සීල භාවනා වශයෙන් හෝ සීල සමාධි ප්‍රඥා වශයෙන් රැත් කර ගන්නාලාද මේ කුසලය අත්පත් වේවා කියලා සත්පුරුෂයන් වෙන එක අපි සාදුකාරය පවත්වමු. ඒ වගේම අපි මේ වැඩේ කරගෙන යනකම් අපිට උදව් පවදව් කරන්න ආවෝ සියලුම දන්න කියන ඥාති පිරිස් ඉන්නා තැනක සිට අපි ඥාතියින්ට පවත්වන වෙනුවෙන් පවත්වන මේ සාදුනාදී අහලා එයත් පින් සාදු කියලා පින් අනුමෝදන් කිරීමෙන් සපදා දාගනිත්වා කියලා සාදු ඥාති විනේ සාදුකාරය පවත්තමු අප අපටත් මේ කුසලයකදී හේතු වාසනා වීමෙන් ඒ ගුරුසු කෙලස් නෙවෙයි මධ්‍යම කෙලස් නෙවෙයි සූක්ෂම අති සූක්ෂම කෙලස් දක්වා මේ සාතන ඇතුළතදී මේ ජීවිතය ඇතුළතදීම සියලු කෙලස් දක්වවන් කිරීමේ ශක්තිය පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා සාදුකාරය අපි යනු එත්තාවතාචාදී ගාථා සජ්ජායනාට පෙළඹෙනවා. එත්තාවතාචකම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා නමෝදන්තු එත්තාවතාචකම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාගතා චගම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසත්තා ච බුම්මඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං අපි මෛත්‍රී සංකල්පයේ වශයෙන් සමස්තේ මෛත්‍රී පතුරා ගැනීම සඳහා මේ විදිහට අපි වාක්‍ය කියමු අහං අවීරෝමි අභ්‍යාපජ්ජෝමි අනිඝෝමි සුඛී අත්තානං පරිහරා අහං අවීරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි කණීගෝ හෝමි සුඛී අත්තාන චිත්ත සත්තා මජ්ජත්තික දත්තා වේරී සත්තා අවීරා හොන්තු අභ්‍යාපජ්ජා හොන්තු අනීගා සත්තානං පරිහරන්තු සබ්බේ සත්තා අවීරා හොන්තු අභ්‍යාපච්ඡා හොන්තු අනීඝා Sukia tanang pariharan tu, sabi satta amira hantu, abja pajja hantu. අනිඝා හොන්තු සුඛී අත්තානං පරිහරන්තු සබ්බේ සත්තා අවේරා හොන්තු අභ්‍යා පච්චා හොන්තු අනිඝා හොන්තු සුඛී අත්තානං පරිහරන්තු සියලුම ඥාතීන් සිහිපත් කරගනිමු ඉතං වෝ ඥාතිේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා විමීනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා සාදු සාදු සාදු